වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් විම කරලා දැන් මේ හැසිරෙන්නේ ධම්මානුපස්සන කොටසේ. එයිත්ත් ආවෝ නීවරණ පබ්බය පංචඋපාදාරස්කන්ධ පබ්බය ආදි වශයෙන් කියන වගේදී දැන් මේ දෙවෙනියට සඳහන් වෙන උපාදානස්කන්ධ පබ්බේ තමයි අපි පසුගිය වාරේ ආරම්භය ලබාගත්තේ. මේ ජීවිතේ දැන් සත්‍යයනා කරපු කොටසේ මොනම කොටස ඉදිරිපත් කරගත්තා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගමෝ කියලා කායානුපස්සනාවට කිච්ච භාවයක් දක්වන පංචපාදානස්කන්ධයගේ රූපස්කන්ධය මෙන්න රූපය මෙන්න රූපයගේ හට ගැනීම මෙන්න රූපයගේ වය වශයෙන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධර්මවල අත්‍යාවේ ස්වභාවික ලක්ෂණ ඒ ඇතිවීම මේ නැතිවීම වශයෙන් අපේ අපගේ අත්දැකීම් වලට සාපේක්ෂව පුළුවන් තරම් ධර්ම කරුණු ඉදිරිපත් කරගන්න යෙදුනා. ඒ අනුව අද අවස්ථාව ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ නාමස්කන්ධයගේ නැත්නම් නාමස්කන්ධ කොටසට ගැන කොටස් හතරේ පළවෙනිම ගැන වේදනාස්කන්ධයයි. අපි මේක කායානුපස්සනාවට පස්සේ වේදනානුපස්සනා වශයෙන් අවස්ථා දෙකකදී ඉදිරිපත් කරගත්තා. ආන්නේ ඉදිරිපත් කරගන්න වෙලාවේදී කියන දැනුම අපි දැන් මතක් කරගන්න ඕන. ඉස්සරහින් තියාගන්න ඕන. අන්න ඒකට අපි එදා මෙදා සුර ලැබුවා වූ අනිකුත් ධර්ම කොටසත් අපි අපි විශ්ින් සාක්ෂ දැනගන්නාලද අත්විඳිනාලද භාවනාමය අධ්‍යක්ෂින් කොටසුත් ඉදිරියට ගෙන යන්නයි අද අපි උත්සාහ කරන්න ඕන කරන්නේ. ඒ සඳහා අපි වේදනානුපස්සනාව වශයෙන් බල වේදනාව දැන් ධම්මානුපස්සනාව වශයෙන් ගැදීම වෙනසක් කියන දෘෂ්ටි කෝණේ වෙනසක්. ඒ නිසා අපි ඒ මුලින් වේදනානුපස්සනාව වශයෙන් ස්කන්ධයක් වශයෙන් බලනකොට ඒ වේදනාවේ අපි අවබෝධ කරගන්න උත්සාහ කරේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කිය මූලික වශයෙන් වේදනාවක් තව කොටස් තුනයි ඒ කොටස් තුනේදී මේ සුඛ වේදනාවක් ඇති වේගෙන එනවා නම් ඇතිවීම අපි ඉසක් වශයෙන් සලකනවා වඩා වර්ධනය කරන්න උත්සාහ කරනවා ඊගාවට දුක්ඛ වේදනාවක් එනවා නම් ඒක නැතිකරන්න ඒක අඩුකරන්න උපක්‍රම ව්‍යාපාර යොදනවා අදුක්කම සුඛ වේදනා පිළිබඳ අපිට තියෙන අන්ධකාර භාවයක් නොදන්නා ස්වરૂපයක් අවිභූත ස්වરૂපයක්. ඉතින් මේ යෝගාවචරය සුඛ වේදනාවේ ආරම්භය චෞ සුඛය දුක්ඛ වේදනාවේ චෞ ආරම්භ දුක්ඛය කියන දෙක ඉක්මවල හිතාගොරද සුඛ වේදනාවේ මුලමදාග අදු දුක්ඛ වේදනාවේ මුලමදාග බලනකොට සුඛ වේදනාවේ මුල සුඛ වුණාට ඒ සුඛේ වේදනාවේ වියෝව දුක්ඛක් බව ඔකේ දැනුමක් එකතු කරලා භාවනා කරනකොට යම් ප්‍රමාණයක ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුක්ඛ වේදනාවේ ස්වභාවයේ මූලත දුක් සහිත වුණාට ඒ දුක්ඛාගේ වැයවි යාම වියෝවි යාම නිරුද්ධ වී යාම සියෙන් සතියෙන් බලන ඉන්නවනම් ඒක සුඛයක් බව මේ පොතේ කියන දැනුම සාක්ෂාත් කරන්න පුළුවන් බව, අත්විඳින්න පුළුවන් බව දකිනවා. එහෙනම් මේ විදිහට සුඛයේ මුලමඳ අගය, දුක්ඛයේ මුලමඳ අගය වශයෙන් සුඛ දුක්ඛ දෙක ලැබෙන ලැබෙන වෙලාවේ සත්‍යය සමාධියට හසු කරගන්න බලනකොට මේ දෙකට අහු වෙන්නේ නැති විශාල කාරකර විශාල හිස්තැන් විශාල අන්නකාරතැන් කියන බව තේරෙනවා. ඒ වෙලාවේ අවස්ථාවේ වේදනාවට අහු වෙන්නේ නැහැ. කියන්න පුළුවන් සුඛයක් නැහැ. කියන්න පුළුවන් දුක්ඛයක් නැහැ. ඒක නිසා ඒක පන්නලා ගිහිල්ලා ඊගාවට මතුවෙන සුඛ හෝ දුක අනුව තමයි මෙනෙහි කිරීමක් හෝ ඒකේ දැක දැන ගැනීමක් කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් අපිට පොතේ දැනුම බණ පොත කියලා දෙනවා මේ දෙක මැද විඳීමක් කියනවා. සුඛයක් ඇවිල්ලා ගියා ඊට පස්සේ ආය සුඛයක් හෝ දුක්ඛයක් එන්න අතරමැද පරතරයක් තියෙනවා. මේ පරතරය දිහා බැලුවොත් ඒක නොදැක්කොත් යටිපහුව වෙන දැක්කොත් සූක්ෂම විඳ ගන්න පුළුවන් දෙයක් පාඩපත් වෙනවා. මේ සූක්ෂම විඳීම පොත කියනවා අපිට ධර්ම ඥානය උගන්වනවා සුඛයක් කියලා. ඒක නිසා දන්නවා නම් සුඛයි, නොදන්නවා නම් දුකයි. ඉතින් මේක මේ භාවනා යෝගාවචරයට සුඛයේ ඇතිවීම සහ නැතිවීමේ විපිරියාසය දුක්ඛයේ ඇතිවීම සහ නැතිවීමේ කියන විපිරියාසය දක ගන්නට උත්සාහ කරනකොට ලැබෙන අතිරේක ලාභයක් තමයි අපි ගත කරන කාලය. ඉතින් සාගතවල වේවා, සක්මනේ වේවා, පරියන්කේ වේවා බොහෝ විට පවතින්නේ සුඛයක් දුක්ඛයක් නැති තැනකයි. ඕක අපි මේකෙන් දැටිපහුව කරා. ඕක ඉක්මවලා ගියා. දැන් ටික ටික තේරෙන්න පටන් ගන්නකොට ඒක අතිරේක ලාභයක් වශයෙන් පේන්න පටන් ගන්නවා. මෙතෙක් කල නොදැනුවත්කම නිසා ඒක දුකක් වශයෙන් නැත්නම් නොදන්න දෙයක් වශයෙන් පහ වුණා. දැන් දන්නා දෙයක් වශයෙන් බලනකොට සැප දුක නැති අවස්ථාවල් බොහෝමයක් පවතින බව සෑම සැප දුකක් අතරමැද මේ වාගේ මේ අදුක්කම සුඛයක් කියන බව දැනගන්නකොට දැකීමම හරි සැපක්. හරි ඥානයක්, හරි එළියක්, හරි අචලාන්තයක් වෙන දැක්මක් වෙනවා. ඉතින් මේක අදාට ටිකක් ඉස්සරහට මේ පොතේ දැනුමත් අරගෙන ධර්ම ඥානයත් එක්ක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ආනේ ඒක ගැන කතා කරනකොට මම කියවලා බැලුවා සංවිතනිකායේ වේදනා සංවිතයේ දින බොහෝ වටිනා සූත්‍ර කීපයක් හැබැයි මේ සූත්‍ර පිළිබඳ විග්‍රහය යංගනම් අර කියාපු මූලික දැනුමත් ඒ දැනුම සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක යම් ප්‍රමාණයක අත්දැකීමකුත් අවශ්‍යයි. අන්න ඒ පදනමේ ඉන්න යෝගාවචරයට බුදුහාමුදුර ලස්සන ප්‍රශ්නයක් අහනවා. ඒකට කියන්නේ වේදනා සංයුත්තේ සල්ල සූත්‍රය කියලා. ඊට උඩින් කියන සූත්‍රය සඳහන් කරනවා රහවත් සම්මාංශයේ මේ වේදනාවනුපස්සන භාවනාවේ යෙදෙන්නේ නැත්නම් වේදනාව ධම්මානුපස්සන යටතේ වේදනාස්කන්ධය බලන කෙනාට ඇත්තටම සුඛ වේදනා කියන්නේ මහා දුකක් කියලා තේරුම් ගන්න තියෙනවා. ඒක වහනයක්. මොකද ඒ තර ඒකට අපි මේ දඟලන්නේ නමුත් ඒක හම් වෙන්නේ ඉතාමත්ම ඩිංගිත්තයි හුඟක් හම් වෙන්නේ සුඛ වේදනාව ඇති කරන්න උත්සාහ කරනකොට දුක්මයි. නමුත් අර සුඛයට ඇති ගැඹුරු ආදරේ නිසා අපට සුඛයක් ඇති කරන්න කියලා විඳින විඳිල්ල තේරෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනාංශ කියනවා ආර්ය විනය පැත්තෙන් බලලා සුඛය කියලා කියන්නේ දුක කියලා ලියාගන්නයි කියන්නේ. ඊට පස්සේ දුක්ඛය කියලා කියන්නේ උලක් කියලා තේරුම් ගන්න කියලා. සල්ලයක්. අනිච්ච උලක්. ඒ අදුක්කම සුඛ කියලා කියන්නේ අනිච්චතාවයක්. කොහොම සීක්‍රෙන් වෙනස් වෙන දෙයක්. ඕර්ණේ සූත්‍රයේ පස්සේ තමයි මේ කියන සල්ල සූත්‍රය සඳහන් කරලා තියෙන සල්ල කියන උලක්. ඒකෙදී සත්‍යාංකන කරුවක් යනවාසේ අසුතවා භික්ඛවේ පුතුජනෝ සුඛම්පි වේදනං වේදීති. දුක්ඛම්පි වේදනං වේදීති. අදුක්ඛම සුඛම්පි වේදනං වේදීති. මහණෙනි මේ කිසිවක් නොදන්නා වූ පුතග්ජනය නැත්නම් භාවනාමය මේ සුතමය ඥානවත් නැති බහුසුත භාවයක් නැති අසෝපිරෝතන් නැති පුතග්ජනයා සුඛ වේදනේ විදේ සුඛ වේදනා වේදනා අදුක්ඛම සුඛ වේදනා වේදනා දුක් වේදනාව වෙනවා අදුක්කම සුඛ වේදනාව විඳිනවා. ඒ වගේම සුඛවා භික්ඛවේ ආර්ය ශාවකෝ සුඛ වේදනා සුඛං වේදනං වේදේති අදුක්කම අදුක්කම වේදනං වේදේති අදුක්කම සුඛං වේදනං වේදේති. ඒ වගේම මේ සුතවත් වූ ආර්ය ශාවකයා සුඛේ විඳිනවා. දුකක් විඳිනවා. අදුක්කම සුඛ වේදනා විඳිනවා. සත්වකෝ විශේෂෝ ඉතින් මොකද්ද වෙන තේනම් මහණෙනි මේ සුතවත් අධි ශාවකයාගේ අශ්වතවත් උපග්ගණයගේ කෝ අදිප්පායෝ එහෙනම් මොකටද මේ කටමල භාවනා කරන්නේ මොකද්ද මේ ඇති ආත්‍ය මොකද්ද මේ වෙන ඇති වෙනස මොකද්ද මේක ඇති අදහස යටි අදහස මොකද්ද කිංනානා කරන මොකද්ද මේ දෙන ඇති විවිධත්වය අස්වතවත් පුතුජය සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා විදියා සුඛවත් වූ අරිය ශාවකයා සුඛ වේදනා අදුක්කම සුඛ වේදනා විඳිනවා. මොකද්ද මේ දෙන්නගේ වෙනස? ආන්න මේක සර්වඥාසේ පිළිසෙට ප්‍රශ්නයක් නගනවා. එතකොට මේ පිළිස දන්නවා. අද සර්වඥාන්ත අපට හොඳ බණක් කියන්න හදන්නේ. දැන් මේ මාත්‍සුරාවටයි දිනාරි. වේදනාව කියන එක සුඛ දුක්ඛ අදුක්ඛම කියලා දෙකක් තියෙනවා. තුතක් ගැන අදත් මේකේ රසයක් තියෙනවා. ආර්යයන් වහන්සේලාට වාසියක් කියනවා. මේ දෙක අතර වෙනස සර්වචනාංගේ අභියෝග කරනවා. කෝ විසෝසෝ කෝ අදිප්පායෝ කිං නානාකරණ. මොකද්ද මේ දෙන්නගේ වෙනස? මොකද්ද මේ දෙන්නගේ මේ අදහස? ගීත අතහැරලා විශාල ඥාන පිරිසක් අතහැරලා වස්තු ගොඩක් අතහැරලා කියලා භාවනා කරලා ලැබුවා වූ කියන ඔය ආර්ය භාවයෙන් ඇති වෙනස මොකද්ද? විඳීමේ සමානයි. මොකද්ද මේ දෙක වෙනස? ආනේ කහනකොට මේ මහා සංඝ රත්නය වැඩි වෙන කියලා භගවා මූල කෝණෝ ධම්බන්තේ ධම්මෝ ස්වාමීන් වහන්සේ ධර්මයේ භාග්‍යවන්තයන් වහන්සේ මුල් කරගෙන කියන්නේ. අපි ඔබ වහන්සේ කියන දෙයක් අහන ඉසානේ ඔබ වහන්සේට මේ කාරණා වැටහිවා අනුකම්පාවෙන් අපිට දේශනා කරත්වා කිය. ඒක ආර්යතම අර සර්වචනාගේ විශේෂයෙහිම පිළිපැදිය යුතු ආකාරයෙන් සංඝයා වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මොන් කරගෙනයි ස්වාමීන් වහන්සේ අපට ධර්මයේ පිහිට වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණේ වැටහෙවා අපට මේ කාරණේ කර්මාවෙන් දේශනා කරත්තා. ඊට පස්සේ කරවචන ගාන එහෙමනම් සාදුකම් සුණාත මානසිකරෝත එනම් මානි මනාවට ආසාව. මෙනෙහි කරා. ඒ කියන්නේ මේ දැනදී පරිසරය හදාගන්න. ඒ කියන්නේ යම්ුරු ධර්මයක්. ආ මේකට සූදානම් වෙලා අහන්නේ කියලා. ඉතින් අපිත් උත්සාහ කරමු මේ සූත්‍රයේ කියන කොටස් අපේ මේ කියන දැනුමට කඩලා පූජා කර බුදුහාමුදුරන් පූජා කරපු මල් වට්ටිය කියලා පෑන් ගිහිල්ලා වාගේ අපේ ධර්ම ඥාන මේකෙන් මේ ධර්ම රසය මතු කරගෙන අපි ලබලා තියෙන යම් ප්‍රගමනයක් දිනුවක් කියනවා නම් ඒකට ධෛර්යයකොත් මත්තට ඒක දිනු පවුණු කරගන්නට අවශ්‍ය කරන්නා වූ අත්වලක් උදවෝකාරකුත් ගන්න. සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ අසුතවත් පුතඥයා ඒ බුද්ධලයට අසුතවත් පුතඥයා කියලා කියන්නේ බණ අහලා බහුසුත භාවයක් එහෙම නැත්නම් අසුපිරෝතං නැහැ කියන එක තමයි අපි සිංහලෙන් කියන්නේ. අසුපිරෝතං නැති පෘථක් යන භාවය කියලා කියන්නේ තම තමන්ගේ සබ පෞද්ගලිකව වඩා වර්ධනය කිරීමට පෘථක් පෘථක් කියන පෞද්ගලික ප්‍රයත්න කරන මනුස්සය. ආනේ පුද්ගලයාට එයාට දුක් වේදනාවක් පහළ වෙනවා. ඔන්න කරුවචනාන්දේ ඒ දුක් වේදනාවක් පහළ වුණාට පස්සේ අසුතවත් පෘථක් යනවා මොකද කරන්නේ? ඒ පුද්ගලයා ඒක වෙනකොට සෝච්‍යති කිලමති පරිදේවති පුරත්තාලින් කන්දති සම්මෝහං අපජ්ජති ඒ මනසයා ශෝක කරනවා. ඒ වගේම ක්ලාන්ත භාවයටපත් වෙනවා. අන්න වැළපිලි කතා කියනවා. කාචිනේ අඳහනක් ආගහන. ප්‍රත්‍යාලින් කම්දති ඉසහස බැඳ ගන්නවා. කවුරුත් දෙකින් ගහ ගන්නවා. අසම්මෝහං ආපජ්ජති ක්ලාන්ත වෙනවා. දුක් වේදනාව කාවටපත් වෙනවා. ඒ නිසා මේ පුද්ගලයාට පටිඝය උපදිනවා. ආපු වේදනාව නොදකින් ඒක මම නොකතන් අවසන් නොවේවා කියලා අර දුක් වේදනාව පිළිබඳ පටිඝානුසය තමයි දුවන්නේ ඒක නිසා ඔහුගේ හිත පටිඝයෙන් මත් කරගන්න පටිඝයට පොහොරක් වෙනවා පටිඝයට පෝෂණයක් වෙනවා මේ විදිහට පටිඝයට පෝෂණයක් කියව මේ කුලයා දන්නේ නැති නිසා ඒක සරුවඥාන්සේ උපමාවකට පෙන්නනවා උලකින් ඇනිච්චර ඇනිලා වෙහෙසටවත් වෙච්ච පුද්ගලයාගේ ඒ උල ළඟම තවත් තුලක් යනවා කියන්නේ. කයින් ඇති වුණා වූ වේදනාවට ප්‍රතිගාහනෝසය මතින් ඇති වෙනාර ශෝක ක්ලාන්ත ගති පරිදේව ඉසాత බැනගෙන අඬන දේවල් විලාප දෙන දේවල් සම්මෝහයපත් වීම තව දුකක් වඩපත් වෙන නිසා දුක් දෙකක් වඩපත් වෙනවා. ඒ කාර්ය අසෝසවත් පුතඥය හිතන යුතුයකමක් කියලා. කරදරයක් දුකක් වෙච්චාම හයියෙන් කෑ ගැහුවේ නැත්නම් ඒක ගැළපෙන්නේ නැද්ද හයියෙන් කෑ ගන්න. ඉතින් ඒක වෙන්නේ මොකද අර දුක්ඛය කායික දුක්ඛේ දෝමනසෙකුත් එකතු කරගන්න. ඒකට උල් දෙකක් එකට ඇන්සි කෙනෙක් වාගේ කියලා සර්වචනාංශ මේ සල්ල සූත්‍රයේ මුලින්ම හඳුන්වන්නේ. ඒ වෙනුවට සුතවත් ආර්ය ශාවකයා එයාට දුක්ඛ වේදනාව කාට පස්සේ ඔය දන්නේ මට තරංග වෙන්නේ නැහැ මේකට ශෝක කරන එක. භාවන භාවනා කරපු කෙනෙක් වශයෙන්. ඒ වගේම තරංග වෙන්නේ නැහැ Tamanට ක්ලාන්ත වෙන එක. එවනතම් වැළපිලි කිච්ච අඬන එක. පපුව අද්දක ගහ ගන්න එක. මේකට මේ සම්මෝහ ගතිය ඇති කරගෙන සිහි මෝර්ජා වෙන්න දෙයක් නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා ඒ පුද්ගලයා ඒ දුක් වේදනාව ආවිරාජ හොඳට ඒකේ මුල දැකලා නැද දැකලා අග දැකලා යම් ප්‍රමාණයකට මේ දුකත් එක්ක පටිවිදයෙන් තොරව තරහකින් තොරව මේක දැනගත්ත නිසා ඒ පුදුලම මේ දුක් වේදනාවේ හැමාරි ඇතිවෙනා වූ සුඛ වේදනාව දන්නවා ඒක නිසා ඒක ආවා නම් ආපු විදිහට මුලමදාග දකින්න නිසා ඒ පුදුලයට ආයේ හිතට දෝමනස්සක් ගන්න දෙයක් නෑයි මට මේ දුක ආවේ මම මෙච්චර දින් දාහම් කරන කෙනා මට කොහොම දුක කිසිම දෙයක් උදන්නවා කර්මයේ සාකර්ම ඵලයේ කියලා දෙයක් තියෙනවා. ඒ වගේම දුක උච්චර කලු යක්ෂයෙක් පාරපත් වෙන දුකට වෛර කරොත් වෛර හිත ආවොත් ඒක ඊටරි භයානකයි. මේ ඇවිල්ලා තියෙන දුක කයි අරෙන් හදන්නේ චෛතසිකයක ඒක වලක්ක ගන්න නම් මම මේ දුක දුක වශයෙන් දක්වන්න ඕනේ කියලා පුහුණු කරලා තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට ශෝක පරිදේව දුක් එන්නේ නැහැ. ඒකදී තියෙන ස්පෝචති කිලමති පරිදේවේති පුරක්කාලින් ඛණ්ඩති අතම් සම්මෝහං ආපච්චති කියන. එතකොට සුත්‍රත් ආර්ය ශාවකයාට මේ දෙවෙනි උල නැහැ. කායික දුක තියෙනවා. කායික දුක මතුමැත්තේ ආයේ හැත්තන් දීලක් නෑ පෝෂණය වෙන්නේ. දෙකුණ සෙවන් වීමක් නැහැ. මේ නිසා ඒක දෙවෙනි උලක් බවට පත් වෙන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් මේ ඒ සූත්‍රයෙන් පෙන්වන අදන සාමාන්‍ය අදහස. ඊට පස්සේ මේක ටිකක් ඒ විචරදායකව බහි. ඒක තමයි මම හිතුවේ අද අපේ සාකච්ඡාවට ලක් කරන්න ඕන කියලා. දැන් අපි ගෙනල්ලා තියෙනවා පසුබිම පිරිසුදු කරගෙන. අපි මොකද මේ කතා කරන්න හදාන්නේ කියලා. ඊට පස්සේ නැවතත් අර ගන්නවා අර අසුතවත් සත්‍යණය දුකක් ආ වේලාවේදී ආ ශෝක කරනවා පරිජීව කරනවා ක්ලාන්ත වෙනවා ඉෂාද බැඳගෙන පපුවක් දෙක අහගෙන අඬනවා සම්මෝහයටපත් වෙනවා මේ සම්මෝහයටපත් වීම නිසා මේ චෛතසික දුක නිසා උට පටිගය ඒ දුක නොවේවා කියන පටිගයාව නිසා පටිග අනුසය ඉතින් දිගට පෝෂණය වෙන්න පටන් ගන්න ඕකට දේශයක් දිගට වැඩ කරනවා නමුත් ඔහෙට දන්නේ නැහැ ඒ වගේම මේ දුක් වේදනාවක් ආවම ඒකට ඒකේ කෙලවරකටක් කියන බවක් අහලත් නැහැ පරීක්ෂා කරලත් නැහැ. ඒ නිසා ඌ ඒ වෙනුවට කරන්නේ අර දුක් වේදනාව පටිඝයෙන් මුලා කරගෙන කෙලස් හදන ඊගාගේ දුක් වේදනා නැති කිරීමට කාම සුඛයක් වෙනවා. අපි මේ දුකක් ආවම ඒ යුනිවර්සිටි ඉන්නවා ඉන්නකොට කියන්නේ දැයෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් කියලා. ඒ ප්‍රශ්නේ කොහොම බලවසයි දැයෙන්න බොන්න වෙනවා. ඒක තමයි ඔන්න පිටිමිය කොහෙන සුඛේ. ඒතර කාන්තාවන්ට ඒ විරක්කම කියන්නේ ඒක එක එක කරන තම තමන්ගේ දුකක් ආවහම ඒකට කාම සුඛේ කියන එක වහනවා. ඒ කාම සුඛේ වහන්නේ ඒ පුද්ගලයා ඒ කාම සුඛේ ආස්වාද ආදීනම සමුදය වය නිස්සාරද මොනවාක්වත් දැනගන්නේ නැහැ. ඔකට තියෙන අර ආපු දුක් වේදනාව පැටිගෙන් කෙලෙසිලා අන්න ඒකට එකයි ඔහු දන්නේ මේක විඳින්න බෑ මේක දරන්න බෑ ඒ නිසා මොකකින් හරි මේක යටපත් කරනවා එතකොට ඒක කාම සුඛය හොයාගෙන යනවා ඒ කාම සුඛයට හොයාගෙන ගියාට පස්සේ ඒ කාම සුඛී ආස්වාදාදීනව දන්නේ නැති කම නිසා එනකන් සමුදේ වය දන්නේ නැති නිසා අනිස්සාරනේ දන්නේ නැති නිසා ඔහුට රාගානුසය ඇති වෙනවා අර කාම වස්තු વિશે නැත්නම් කාම සුඛය වෙනුවේ එතකොට ඒක නිසා ඒ පුද්ගලයාට අර ඒ කාම ආශාවක හටගන්න මෙහෙමය මේක ඉවර වෙන්නේ මෙහෙමය මේකේ ආස්වාද පක්ෂේ මේකය මේකේ නිසා තියෙන ආදීනවය මේකය මේකෙන් ගැලවීමක් මේකෙන් වෙන්වීමක් මේකේ කියන මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. ඕකට තියෙන පූර්ණ රාගයෙන්මත් එක ගැටේ නිසා සුඛ වේදනාව රාග අනුසයෙන් කෙලසෙනවා. මේ නිසා ඔහුට අර සමුදය වය ආදීනව ආස්වාද නිස්සාරණ කියන නොදැනීම නිසා ඊ ගාවට ආවත් නාවත් අදුක්කම සුඛ වේදනා පිළිබඳ කවදාකවත් එළියක් වැටෙන්නේ නැහැ. ඒක නොදැනීම කන්දකාරෙම ගත වෙනවා. ඒකට අවිද්‍යානුසය හේතු වෙනවා. අවිද්‍යාව ආයනෝට සුඛයේ ඇතිවීම පැවතීම නැතිවීම දැක්කෙත් නෑ. ඒක අතරමඟදී කඩලා. කාම සුඛයක් අඳුරලා දුන්නා ඒ දුක නැති කිරීමට උදන්නේ එකම ක්‍රමයයි. මොකද කාම ආශාවේ දුක් වේදනාවේ නිස්සරණය කවදාකවත් අත්දකලා නැහැ. ඔය එකක් ගන්නවා මේක දරන්න බෑ නිසා කීකට මොකක් හරි කාම සුඛයක් පෙන්වනවා. ඒ කාම සුඛය පෙන්වනකොට ඒ කාම සුඛය පිළිබඳව තියෙන නිත්‍ය සංඥා, සුඛ සංඥා, සුඛ සංඥාව නිසා ඔහුට ඒකේ මූල බඳහග ආස්වාදාදීනව නොපෙන් නිසා රාගානුසයෙන් වැයෙනවා. මේ ආස්වාදාදීනව නොදන්නා කම නෝ අවිද්‍යාව නිසා උට කවදාකවත් මේ සැප දුක අතරමැද අදුක්කම සුඛක් තියනවාද කියලා දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උට අවිජ්ජානුසේ දුවනවා ඒකට. ඒක නිසා උ සැපක් වෙන්නත් දුකක් වෙන්නත් අදුක්කම සුඛයක් උරුම තිබුණත් ඒක කෙලසක් කෙලෙසෙ කෙලෙසකින් කෙලසි ළමයි විදින්නේ. කවදාහත් එක චෛසික ධර්මයකින් ආකීර්ණ නොවි සංකීර්ණ නොවි සත සත වශයෙන් දුක දුක වශයෙන් අදුක්කම දුක අදුක්කම සුඛ වශයෙන් එකිනෙක වෙන් කර දෙන ගැනීම ශක්තියක් නැති වෙනවා කියන්නේ. මේක තමයි අසුතවත් පු탁ඥා පිළිබඳ චිත්‍රය. ඒ නිසා ඒ අපිට දුකක් ආපු වෙලාවක ඒ දුක දිහා සතියෙන් යුක්තව බලන්න සැප දිහා සතියෙන් යුක්තව බලන්න අපිට එදිනෙදා වැඩවලදී අනන්ත අප්‍රමාණ අවස්ථාවල් හම්බ වෙනවා. නමුත් අපි ඒවා දැක ගන්න තරමකට එළඹ සිටි සීයක්. උපයන ලද සත්‍යකින් යුක්තව නෙමෙයි ඒව දිහා අපි බලන්නේ ඌ එනකොට අපි ළඟ තියෙන්නේ වික්ෂිප්ත මනසක් අසත්‍යමත් එහෙම නැත්නම් අසමාහිත මනසක් ඒ නිසා ඒ දුක අපි හිත මැදලනවා ඒ සපත් අපි හිත මැදලනවා ඒ අවික්ෂිප්ත මනස අසමාහිත මනස නිසා අදුක්කම සුඛ වේදනාව අපිට යටිපහුව වෙනවා කොතනද කියලා හොයන්න බෑ නමුත් සුත්තවත් අරිය ශාවකයාට ඉස්සර වෙලා කල්යාණ පුතග්ජන කියන වචනයක් ගුරුවරු සඳහන් කරනවා. මේ කල්යාණ පුතග්ජනයව අපි වාගේ ගුරුවරු කියලා කියන අපට මේ සුඛ වේදනාවත් මුලමඳාක බලන්න. දුක් වේදනාවත් මුලමඳාක බලන්න. එතකොට ඔබට වාසියක් හම්බ වෙනවා. බොහෝ විට පවතින මේ අදුක්කම සුඛ වේදනාව දැක් ගන්න පුළුවන් ආදී වශයෙන් බණ අහනවා. සුත වේවා. ඊට පස්සේ වීර්ය කරනවා. වීර්ය කෙරුවට කොච්චර කෙරුවක්වත් ඒක සාමාන්‍ය අධ්‍යක්ෂණින් කියන්නේ ඕක කවදාකවත් එදිනදා ජීවිතේ අල්ලන්න බෑ. මොකද ඉන්න ජීවිතේ ඒ පදමට සතිය හිතින්නේ ඔය පදමට සමාධිය හිතින්නේ ඒ නිසා ඔක හරියන්නේ කර්මස්ථාන භාවනා කරන වෙලාවේ පමණමයි කියලා කියන්න හිතෙනවා මට වෙලාව. ඇත්තම නම් ඒක නෙමෙයි. අල්ලන්න පුළුවන්. නමුත් ආධුනිකයා නවක ආධිකම්මික යෝගාවචරය කර්මස්ථාන භාවනා කරනකොට විතරමයි මේ වේදනාව පිළිබඳව දැක ගැනීමේ අවස්ථාවක් ලබන්නේ. කොහොමද? මොන ආනාපාන සති භාවනාව කරන්නේ? එතින්දී අපි කරන්නේ කායानुපස්සනාවනේ. ඇතුළේ හුස්ම දිහා බලනවා, පිටේ හුස්ම දිහා බලනවා, ඇතුළේ ඇතුළේ වශයෙන් මෙනෙහි කරනවා. ඒකේ වෙනම අත්දකින්න. එතකොට පිට වෙන හුස්ම පිටේ වගේ මෙනෙහි කරනවා. ඕක වෙනම අත්දකින්න. ඒක ඕක දිගේ යනකොට මුලින් මුලින් හිතවිලි බාධා ඇති වෙන්න පටන් ගන්නවා. පරිමර මුල් වෙලාදී සතිය මේ ශබ්ද අපේ සත්‍ය කාරණා. නමුත් විනාඩි 20ක් 25ක් යනකොට ඒකාන්තයෙන්ම අර ආධුනික යෝගාවචරයට කායික වේදනා එන්න පටන් ගන්නවා. ඕන එතන ඉඳලා මූල කර්මස්ථානද බලන්නේ වේදනාවද බලන්නේ. එතකොට මේ වේදනාව ඒකාන්තයෙන්ම දුක් වේදනාවක් මේ කතා කරන්නේ. ඕන දුක් වේදනාව වෙනකොට වේගයෙන් අර අධිකරණයේ සතිය කැඩෙනවා ආනාපානෙ හිත පිට යනවා ද්වේෂය පහළ වෙනවා හිතින් නැගිටලා යනවා සලුවකට අදාගෙන යනවා වෙච්ච දේවල් වලට දොස් කියනවා ඒක තමයි ඒ සාමාන්‍යයෙන් අර වේදනාව පිළිබඳ හදාරලා වේදනාව පිළිබඳ යම් ප්‍රමාණයක විශ්වාසයක් ඇති වෙලා කොන්දක් පණ එනකම් මේ ස්වභාවය තියෙනවා ඉතින් විවිධාකාර උපක්‍රම කියනවා දුවේ ඉඳ ගන්නකොට පක්ෂ වෙලා හොඳට කයට පහසුකම් දීලා වාඩි වෙන්න කල්ලාසුර සක්මන් කරලා වාඩි වෙන්න ආදී නමෝ කොච්චර කරත් සම්පූර්ණ වාසය උඩ වාඩිලා හිටියත් වේදනාව ස්වභාවිකයි. ඒත් ඊට පස්සේ බුද්ධයාට අර ආනාපාන සති නම් වූ මූල කර්මස්ථානියක් වීචි සති සමාධිය ඇතිවගෙන යනවා දකින්නකොට ගුරුවරු කියලා දෙනවා ඔය එන වේදනාවේ දැන් ඔය Taman මුල මැද දෙක පන්නලා නැත්තම් මුල පන්නලා මැදයි ගත කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම විපස්සනා කරනකොට මේ වේදනාව ආවානාමින් මූල කර්මස්ථානේ වැඩලාගෙන මූල කර්මස්ථානේ පෙරලාගෙන වේදනාව දිහා තරහකින් තොරව ආදරයෙන් තොරව බලන්නේ කියනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔය භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා තමන්ගේ දුක නිවා ගන්නයි කියලා එන යෝගාවචරයට මේකට උත්සාහ කරනකොට වෙන්නේ මේක නම් දුක වඩන ක්‍රමයක් මිස දුක නැති කරන කමයක් නෙවෙයි. මොකද වෙනදට වැඩිය පුදුමාකාර විදිහට ඇඟට දෙන්න ගන්න. දවසක් දෙයක් කරක් බාන කරන කුඹරක් හැවවා. උතුම් අමාරුවක් එන්න පටන් ගන්න රිට්‍රීට් එකේ පළවෙනි දවස් තුනේ. කවදාකවත් මේ ඕවර් ටයිම් එක දවසකට ගෙවුවත් මෙච්චර අමාරු වෙන්නේ නැහැ. ඉඳා ගන්න ගියාම ඇඟේ පුදුම විදිහට හැම අංශුවක්ම හැම ඉරියව්වක්ම හැම අංශයකටම යකඩ කටු ගැහුවා වගේ වේදනාවෙන් පටන් ගන්නවා. මුළු ඇඟම ඍජුවදලා දීර්ඝදිනේ කන්නා වාගේ මිරිකලාගෙන ගැටයක් යනවා. ඒ නිසා වේදනාව මුදුම විදිහට උදඟ පුරා විහිදී යන පටන් ගන්නවා. ඉතින් වේදනාව බලාගෙන හිටියත් ගාක් වෙලාට බලන්නේ බංකොලොත් වෙච්ච හිතකින් කොච්චර මේ වෙලාවේ යට වුණත් ඔය ආපහු එනවා කියන විදිහ පරිදි පරිදි තමයි. ඒ නිසා වේදනාවක දුක් වේදනාවක අවසාන පැත්ත, යෙවි යන පැත්ත අපි දකින්න නැති තරම්. නමුත් ඉදිරියට යනකොට යනකොට හොඳ ඒ වගේ මේ හෙට්ටුවිලි මේ කනුදෙනු සහිතව වර එක අත්දක ගන්න පුළුවන් වෙනවා ඒ දුක් වේදනාව මැද තේරුම් ගන්නව දැන් මම ආනපානේ නෑ ඔන්න දුක් වේදනාව ඉන්නේ ඊට පස්සේ ඒකත් එක්ක කටයුතු කරනවා එතකොට තමයි ඇත්තටම අනුශේ වශයෙන් තියෙනා වූ රා පටිඝයෙන් තොරව දුක් වේදනාව අභ්‍යාසයක් කරගන්න පුළුවන් වෙන්නේ දුක් වේදනාව කර්මස්ථානයක් කරගන්න පුළුවන් ඉන්නේ. මුලින් මුලින් අපි ඇත්තටම ඒ කර්මස්ථානයක් බවට පත් කරගන්න සෑහෙන කාලයක් පරිකන්න වෙනවා. සෑහෙන කාලයක් හිත ගත වඩන්න වෙනවා. පුහුණු කරගන්න වෙනවා. කෙටලා කරලා දවසක ඒ දුක් වේදනාව කීකේ දුක් වේදනාව විසී ද්වේෂය පහල කරගන්න කියලා. ඒ නැත්නම් පටිඝානුසයට ඉඳලිදී නැතුව දුක් වේදනාව දිහා බලන හිතියොත් ඒක ඇතුළේ තෝ ධාතු ගුණ පෙන්නනවා. කම්පන ගති, චංචල ගති, මුසුම් ගති, කපනවා, මිරිකනවා, අඹරනවා, එහාට මෙහාට වෙනවා. එක ගුලියට පදාසිට පිටට එනවා, සමාට විසිලා යනවා. නානා ප්‍රවිදී අර වේදනාව තුළ ඇත්තටම කියනවා. ආනාපාන සතියදී ආස්වාද ප්‍රස්වාසයේදී දැක ගන්නට වඩා ප්‍රකටව ධාතු ගුණ පේන්න පටන් ගන්නවා. එතන වේදනාව අර තද හිලපතක් වගේ කූරු මිචක් බඳලා තිබුණ එක දැන් කූරු කූරු වලට කැඩලා යනවා. කැඩලා ඊට පස්සේ මේ වේදනාවේ තියෙන දෝමනස්සය ප්‍රතිඝානුසේ නිසා අපිට ඇතිවෙන දෙවෙනි උල ගැලවිලා යනවා. ඒකේ අකසුණු වේදනාවක් එක්ක ටිකක් සාමාන්‍ය මට්ටමේ වේදනාවක් එක්ක වැඩ කරන්න පුළුවන් ශක්තියක් එනවා. අන්න එදාට යෝගාවචරයට අර ප්‍රතිඝානුසේට ඉඳ නොත්තබ වේදනාවක් දැක්කම මේ ශක්තියට පස්සේ වේදනාවෙන් පස්සේ ඒ කියන්නේ වේදනාව ගියාම ආරේ විශාල විවේචයක් විශාල ඉඩක් විශාල සැහැල්ලුවක් මේක සාමාන්‍යයෙන් කියනවා නම් භාවනා මේ විවාහක පදමාලාව හැටි බලන පස්සද්ධියක් පහළ වෙනවා. ප්‍රකාශය හරීම රෝගසෝ කරන සුළු. මේක තමයි සුවකාරකය. මේක තමයි ඇත්තටම සුවකිරීම කරන්නේ. නමුත් මේ ශෝකීව කරන්න නම් කල්ැතුව මේ දුක් වේදනා વિશે යත්තා වූ අර අපේ නරක ආකල්පය දුකින් නොපතන් කියන ආකල්පේ නැති වෙලා ඒක දිහා බලනින් ඒක දිහා කර්මස්ථානයක් කරගන්න. ඒ වැඩපොලක් කරගන්න. අනපාරි නැති වෙලාවේ අපි මූල කර්මස්ථාන තියෙන වේදනාව වේදනාව දිහා බලන්න. බලනකොට ඕන ලෝකේ වේදනාව වේදනාව වශයෙන් දැක් ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ මේ වේදනාවේ දුක් වේදනා හැමාරේ තියෙනව සුඛ වේදනාව කවුරු කියපු නිසා හෝ මතක් වෙලා හෝ සමානට අත්දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට අර පටිඝානුසයෙන් පිළිදාදුයි තව ධෛර්යයක් ඇති වෙනවා මට මේක වඩා වේදනාවක් ආවත් මට හරියට සද්ධාම විදිය සතිය සමාධිය එල්ල වුණා නම් වේදනාව පිළිබඳ ප්‍රඥාව පහළ වෙන්න ඉඩ තියෙනවා. මොකද දුක් වේදනාවක් ආවා නම් ඒකට පටිඝය තරහ ඒක පිළිබඳව ඇති නුරුස්නා ගතියෙන් තොරව බැලුවොත් ඒ වේදනාවේ කෙලවර දැක් ගන්න පුළුවන් කෙලවර සැපයක්. එතකොට උන්ට දුක් වේදනාවේ නිස්සරණයක් දැක ගන්න පුළුවන් සුඛ වේදනාවක් අමෝරාවෙන් පත් කරගන්න නැතුව. ඒක නැත්තම් ඒක කියලා ඇත්තටම අසරණයි. අර දුක් වේදනාව නැතිදී මොකාකරි තමන්ගේ තර්ක ඥාණය හිතා ගන්නවා දැන් මේක නැති කරන්න ක්‍රමයක්. ඒ වගේ ලෝකෙ බොහෝ ප්‍රසිද්ධයි. ඕක හැමතරම විවිධාකාර ක්‍රමෝටි වගේම මෙවුවා කරලා අර ඒහියටත් පාසුවටත් දැන දැන වැඩි කරනවා කිය ඒ ඒ මොනක් 14000ක් කරුණු කියන නැත්තම් හදලා කියන. ඕක තමයි ඉතින් පත්තරවල තියෙන හරියක් කියන්නේ ටෙලිවිෂන් එකේ පෙන්වන හරියක් පෙන්වන්නේ ජනමාධ්‍ය කියන ඔච්චරයි වෙන්න දෙයක් නැහැ. කවදාකවත් ඒකම ජනමාධ්‍යකවත් වේදනාව දිහා බලන්න උගන්නන කතාවක් නැහැ. අර ලංකාවේ ඉතුරු නැහැ කැලෙන්ඩරයක් තියෙන ඒ කැලෙන්ඩරය හැමදාම කොලේ යටපැත්තේ පණිද වාක්‍යයක් දීලා තියෙනවා. ඒක පණිද වාක්‍යයක් කියලා තියෙනවා. අද ලංකාවේ තියෙන මල ගෙදරකදී නොගොන්නේ මලමිණිය පමණයි කියලා. අර දුක් වේදනා නැති කරන්න මේ සුඛ වේදනාව ආරෝපණය කරගන්න හැටි. ඉතින් එහෙව් උපක්‍රම හොයන ලෝකෙක කොහොමද පුළුවන් වෙන්නේ ඒ දුක් වේදනාට ආ උපටිඝානුසේ හෝ දුක් වේදනාව පස්සේ ඉන්න පුළුවන් දුකේ නිස්සරණේ භාවනාවෙන් බලනවා කියන අදහසක් කොහොමද ගන්නෙ? ඒක කල්පනා කරලා බලන්න ඕනේ. අපිට මේ ධර්මයක් අහුණාට අපිට මේ ධර්මයක් කරලා බලන්න ඕනේ කියලා සද්ධාව ආවට අපිට මේ භාවනා මධ්‍යස්ථානට එන්න තරම් ධෛර්යයක් තිබුණාට දුක් වේදනාවේ එන්නේ නැතුව කොහොමද අපි යෝග සාක්ෂාත් කරන්නේ කරන්නේ? කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා දුක් වේදනාව කියලා කියන්නේ අපිට අවශ්‍ය උපකරණ කට්ටලයේ සහිත විද්‍යාගාරයක් වගේ එකක්. ඇත්තට විද්‍යාගාරය නම් ශරීරයයි ඒ ශරීරය නැත්නම් ජීවිතයේ කය කියන විද්‍යාගාරය තමයි මේක වෙන්නේ. නමුත් නාම ධර්ම වශයෙන් මේ වේදනාව නාවනම් අපිට කවදාකවත් මේ දුකේ මුලමඳාක බලන්න හම්බ වෙන්නේ නැහැ. ධර්මයක් අවශ්‍යයි, සත්‍යයක් කියන්නේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි. වීර්යයත් අවශ්‍යයි. හරියට ඒ වෙලාවේදී හිතට එන්න ඕනේ. දැන් මේ වේදනාවක් ඇවිල්ලා තිනවා මූල කර්මත්තන හිත පිට පැනලා තිනවා. මට අමනාපේ සහ පටිඝය පහළ වෙලා තියෙනවා. මේ සියල්ලම මට සතියට යට කරන්න පුළුවන් නම් මට දැන් වේදනාව පිළිබඳ අමනාපේ පහළ වෙන වේදනාව මාව තවනවා, පෙළනවා, කපනවා, කොටනවා. ඒක දිහා බලාගෙන ඉඳලා එහා පැත්තට යනවායි කියලා කියන්නේ මොන තරම් වටින දෙයක්ද? වේදනානුපස්සනාවයි මේ කතා කරන්නේ. ඒ වගේම වේදනාව පිළිබඳ ධම්මානුපස්සනාවයි මේ කතා කරන්නේ. ඉච්චි වේදනා, ඉච්චි වේදනාය සමුදයෝ, ඉච්චි වේදනාය අත්ංගමෝ. අපි මේ කතා කරන්නේ දුක් සුඛ වේද දුක් වේදනා. ඉච්චි වේදනා ඉස්ලාම අපි දැනගන්න ඕන ඔන්න ආනාපානියේ වේදනා. ඇත්තටම මේ විවහාර වචන වල ලොකු පටලවිල්ලක් තියෙනවා. ආනාපානයේ විඳිනවා තමයි. අපි ඒකට වේදනාවක් කියන්නේ. අපි ආනාපානේ ආස්වාද ප්‍රසආසය වෙන් කළ විඳින්නේ කියලා කියනවා. අත්දකින්නේ කියලා කියනවා. අත්විඳින්නේ කියලා. ඒකත් වේදනාවක් තමයි. නමුත් අපේ භාෂාවේ වාදී අපි ඒකට කියන්නේ දැනුම කියලා. වේදය කියලා. වේදනාව කියන්නේ අතරෝ පීඩි ගෑවෙනවා නම් හොස්පිටලෙදී ඒක වේදනාවක් තමයි. නමුත් මේ වේදනාව කියන එක අපි හඳුන්වන්නේ මේ බරපතල සැපදුක් වලට. නමුත් මේ දැහැගෙන බැහැගෙන යනකොට තියෙන්නේ වේදනාවෙන් දරව මොනම දෙයක්වත් අපිට විඳින්න බෑ. වේදය දැනුමක් වඩපත් කරන්න බෑ. නමුත් අපි මෙතන මේ කතා කරන්නේ ආනාපානෙ පෙරලා ගන්න දුක් වේදනාවක් කියලා අපි ලේසියට මෙතෙන් ආනාපානම අපි මේ දුක් වේදනාවේ මුලමදාග දැක්කා නම් එයාට නිස්සරණයක් තේරෙන්න පටන් ගන්නවා. මේ දුක් වේදනා හැමාරේ ඉබේ එන සැපයක් තියෙනවා. වෙනවම කාම සුඛය හොයන්න යන්න ඕන කමක් නැහැ. එහෙම නැත්නම් කාම සුඛයට වහල් වෙන්න ඕන කමක් නැහැ. සුඛයක් එනවා. දුක් වේදනා අවසාන කියන්නේ සුඛයක්. ඔතේ ඒක පුරුදුනාට පස්සේ ඒ පුද්ගලයා තුළ පහළ වෙන්නේ මේ වෙච්ච දුක වෙච්ච උලකට තව උලක් කනගන්න එක නෙවෙයි. ඒ උලක් කනච්ච බව සූදානම් වෙන එක. මේ තමයි සතිය ප්‍රධානම කෘත්‍යය අසම්මන්නේ විෂයාභිමුක්ඛ භාව පච්චපට්ඨාන අපිට ආව විශේෂෝචර වෙච්ච දෙයට කෙලින්ම මොන දෙන එකයි අපි ඉස්සලා කරන්නේ ආනාපානදී ආස්වාදයට මොන දෙන එකයි ඒකයි ආස්වාදනේ කරනවා කියන්නේ ඔන්න එතකොට ඒක වීදිනවා ඊට පස්සේ වෙන එක ප්‍රසවාසයේ වේදනාව. ඉතින් ඒකදී කරන්නේ ආස්වාද ප්‍රසවාසයට මොන දිල පුරුදු වෙන ඔන්න පුරුදු වෙනකොට ඔන්න වේදනාව. වේදනාව වෙනකොට ඒකට නුස්නාගටි පාන්න නැතුව සංගෝගතා දාලා නැගිටින්න නැතුව පුරුෂ වේදනාවක් විඳිනවා නම් මුලමදාග වශයෙන් අන්න අපට වේදනාවට මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා. වේදනාවට මුහුණ දුන්නා නම් ලැබෙන ආනිසංස කන්දරාවක් තියෙනවා. ඒ මොකද්ද? වේදනාවේම අවසානයේ සුඛයක් ඒක සඳහා වෙනම කාම සුඛය ගන්න ඕනේ නෑ. වේදනාවේ නිස්සාරණය උට කියනවා. මේ දුක් වේදනාව. එනිසා වූ සුඛ වේදනා හොයාගෙන යන්නේ. නමුත් සුඛ වේදනාවක් වෙනවා. ඒවත් වෙන්නේ වියදම් කරලා නෙවෙයි. හොයාගෙන කියලා නෙවෙයි. දුක්ඛේ අභාවේ. ආනේ සුඛ වේදනා වෙනකොට ඔහුට සූදානමක් කියන නිසා මෙන්න සුඛය ආදී නැත්නම් සුඛ වේදනා ඉති වේදනා කියලා දැනගන්න පුළුවන්. ඉති වේදනාය සමුදයෝ ඉති සුඛ වේදනාය සම්පූර්ණ සුඛ වේදනාවේ හට ගැනීම. මොකද දුක්ඛ වේදනාවේ ආමාරය. හොඳට ඒක මුල බඳගෙන දැක්කම සුඛ වේදනා. එතකොට සුඛ වේදනාව ඇවිල්ලා ඕක ආයතික වෙලාගෙන ඕක නැති වෙලා අදුක්කම සුඛයට හෝ දුක්ඛයකට ඉඳලා අයින් වෙනවා. ඔන්න එතකොට සුඛ වේදනාවේ බය වීම තේරෙනවා. එතකොට තේරෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් දුක්ඛ වේදනා යනපත් කරමින් දුක්ඛ වේදනා ප්‍රතිස්ථාපනය කරමින් මා කියනකොට හරිම ආස්වාදයක් තියෙනවා සුඛේ. නමුත් ටික වේලාවක මේ සුඛ වේදනා ප්‍රහාණය වෙලා පැය වෙලා යනකොට මොන ආදීනව තියෙන සුඛ වේදනා දෙන්න සුළු දෙයක්. දුක් නැති කරන්නත් තමයි ලොකු ලාභයක් තමයි. නමුත් එතකොට සුඛ වේදනාවේ පෙරලීම ආය දුක් යකසට ආදීනව තියෙනවා. ඊට පස්සේ තේරුම් ගන්න මේ සුඛ ආවත් දුක ආවත් පිළීම තමයි. ඉන්නවනවා තමයි. එතකොට ඉතින් සුඛයෙන් දුක්ඛයෙන් තොර වූ විකල්පයක් පිළිබඳව ඔන්න ජීවිතයේ ඉස්සල්ලාම වතාවට උහුත විකල්ප අදහසක් ආර්ය පරිශ්‍රණයක් පහළ වෙනවා සුඛ මුලදී ආසාව ජනකයි පස්සේ ආදීනව දුක්ඛය මුලදී ආදීනව සංකයි පස්සේ ආසාව ජනකයි මේ දෙකම ප්‍රෙෆරන්ස් එක අන්න ඔය පාතාවරණයේදී පමණයි අදුක්කම සුඛ වේදනා ප්‍රකට වෙන්නේ ඔන්න ලෑස්තිය තියෙනවා. එහෙම නැත්නම් අද කෝසක වේදනාව කොච්චර ඇවිල්ලා ගියත් අපිට තේරෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අර සුඛ වේදනාව දුක ප්‍රතිස්ථාපනය කරමින් පැමිණිච්ච සුඛ වේදනාව වෙනකොට ඒකේ සමුදය උත හොඳට තේරෙනවා ආරම්භය තේරෙනවා. ඒකේ වැය වීම තේරෙනවා. ඒකේ ආස්වාදයේ තේරෙනවා. ආදීනවය පේනවා. ඉතින් ඉතින් මෙන් වීම තමයි මේකට තියෙන එකම දේ. මොකද මේක ඉනි අඟුරක් අරගෙන පිච්චෙන නිසා ඒ අතින් මේ අතට මාරු කරනවා වගේ වැඩක්. කොහොම කරත් අද්දකින් කොයි එක හරි පිච්චෙන එකයි කෙරේ. එහෙම නැත්නම් කුෂ්ඨ රෝගියෙ ඒ කසනා වැඩිකමට ගින්නේ දාලා තවන එක කරනවා වගේ. කුෂ්ඨේ තවනවා. තරන්න තරන්න තෝජාව ගන්න. එහෙම නැත්නම් තිබහට තුන වතුර බොන්නවා වගේ. එන්නේ එන්නේ එන්නේ මේක අපිව මේ කියවා දානවා. කැපි කැපි යන ගතියක් තියෙන නිසා මෙන්න මේකේ නිස්සාරණයක් සැපයෙන් දුකෙන් තොර වූ නිස්සාරණයක් හොයන්න පුළුවන් වේද මේ අදහස එන්නේ මූල කර්මස්ථානයක් කියන කර්මස්ථාන භාවනාවක් තියෙනෝනේ කර්මස්ථාන භාවනාවේ ඉඳී දුක් වේදනා එන්නෝනේ ඒ දුක් වේදනා සතියට ලක් කරගන්න ඕනේ කියලා ලොකු පෞෂත්වයක් ලොකු ධෛර්යයක් කියලා ඒ වේදනාවේ රංගන, ඒ වේදනාවේ තියෙන පිළීම්, ඒ වේදනාවේ තියෙන කපන කොටන ගති හොඳට සාක්ෂාත් කරගන්න. සාක්ෂාත් කළොත් ඒ වීරවතෝ බණ භික්ෂවේ සුඛං විහෙරති කියලා කියනවා. දුක් වේදනා කාපම වීරවන්ත වේ සුඛ වේදනාවට මුහුණ දෙන කෙනා අවසානයේදී සුඛයක් අත්දගෙනවා කිසිම විදමකින් තොරව දුකේ අභාවය වගේ. ආන්න ඒකට අවදි භාවයක් එනවා නම් ඒකත් වැය වෙන සුළු දෙයක්. ඒකේ ආස්වාදාදීනව දැකලා ඉස්සරනේ දැකනකොට අන්නේ එතෙන්ද තමයි අරමුණු වෙන්න ඕනේ අදුක්කම සුඛේ එහෙමනම් ඔහුට මේ සුඛේ මුත්තර දුකේ මුත්තර අහුවෙන්නේ නැති කොටහ අන්ධකාර පැත්තක් අවධානයේ ඉලක්ක වෙන්නේ නැති අවිභූත කොටසක් කියන බව තේරෙනකොට අදුක්කම සුඛේට සාදරකමකුත් ඒ වෙලාවටම අදුක්කම සුඛේ මත උනොත් ඒ අදුක්කම සුඛයේ කියන මේ සැප දුක කියන පිළීම නැති කතිය නිසා ඒක කෙරෙහි විද්‍යාව පහළ වෙලා සුඛයක් බව තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒක සුඛයක් වෙන්නත් බෑ. ඒක පිළිබඳව දැකීමක් විභූත භාවයක් පහළ වෙන්නත් බෑ. ඔහු හිතන්නේ සුඛයේ උත්තරේ දුක්ඛයේ උත්තරේ සුඛයමයි. සුඛය අල්ලා බදාගත යුතුමයි. ඔබ තමයි අසුතවත් පුතුජනෝ කියලා කියන්නේ. යම් ප්‍රදේශයකට මේ දුක්ඛේ මුලමඳාන දැක්කානම් සුඛයේ මුලමඳාන දැක්කානම් ඒ බුද්ධ දර්ශන දෙකේම තියෙන්නේ. ඒකයි අර මේ සාල සූත්‍රයේ කලින් සර්වච්ඡන් දේශකගේ සුඛේ කියලා කියන්නේ දුකක් කියලා පොතේ ලියාගන්නේ කියලා කියනවා. දුක්ඛ වේදනා කියලා කියන උලක් කියලා ලියාගන්නේ කියලා කියනවා. ඕන එතකොට තමයි අපිට අදුක්කම සුඛ වේදනාවට විවෘත වීමක් සිදු වෙන්නේ බලනකොට අපි වැඩි වේලාවක් ජීවිතය ගත කරලා තියෙන ඔතන. නමුත් අපි මේකට අවදි වෙලා නැහැ. අපි මේක නිින්දකට කරලා තියෙනවා. අපි ආකාශය දිහා බලනකොට තරු කෙල කෝටි ගණක් දකින. අපි ඒ තරු වල සිද්ධියන් අඳිනවා, ඒ වගේ ලොකු පුංචිව බලනවා. ඒ කොක් කියලා බලනකොට තමයි තේරෙන්නේ තරු මැද විශාල ලොකු අවකාශයක් කියලා. ඒකයි තරුවෙන් තරුව වෙන් වෙන්නේ. අවකාශයේදී කවදාකවත් අපි බලන්නේ. බලාකුළු දිහා බලන ඉන්නකොට තමයි වෙලාවක අපි නිකන් ඇදගෙන වැටුණා වගේ ඔන්න අවකාශ සීතයක්. අපි බලන්නේ තරු දිහා. අපි බලන්නේ කුරුල්ලෝ දිහා. අපි බලන්නේ බලාකුළු දිහා. නමුත් මේ තේරම සිද්ධ වෙන්නේ විශාල අඛණ්ඩ අජාත අභූත අවකාශයක සිද්ධ වෙන්නේ. නමුත් අවකාශය අපිට ගෝචර වෙන්නේ නැහැ. අවකාශය අපිට භූත වෙන්නේ නැහැ. අවකාශය අපිට ඉන්ද්‍රිය ගෝචර නැහැ. මොකද අපිට ඕනේ කම්පන චංචල ඒ උච්චාවච භාව මේ ගොරෝසු දේවල් විතරයි අපි දකින්නේ. ඒ ගොරෝසුන් tempat භාවය අපිට විශේෂ ගෝචර නැහැ. විශේෂ ගෝචර වුණත් අපිට පේන්නේ ඒක දියාරුයි. ඒ කිසි රසයක් නැහැ. නමුත් සර්වචනාංශය ඇතුළේ ආර්යයන් වහන්සේ දකිනවා ඔය රසයක් කියලා අල්ලන්නේම විඳීමක්. විඳවිල්ල. ඒක නැති භාවය කියන අදුක්කම සුඛය දැනගත්තට පස්සේ ඒ පුද්ගලයාට අදුක්කම සුඛය පිළිබඳව අවිද්‍යානුසී නැතු වෙනවා. ඒක නිසා ඔය සුඛ වේදනාවක් වින්නත් දුක් වේදනාවක් වින්නත් අදුක්කම සුඛ වේදනාවක් වින්නත් කිසිම වේදනාවක් රාගානුසයෙන් අටිකහනුසයෙන් අවිජ්ජානුසයෙන් කැළපෙන්නේ. මේ වේදනා වේදනා වශයෙන් ඒ කියන්නේ උලකාව තව උලක් ඇනෙන්නේ. වේදනාව විඳිනවා චෛතසික වේදනාව නැහැ. ඒ මොකද චෛතසිකයේ යොද වෙලා තියෙන්නේ සුඛ වේදනා සුඛ වේද වශයෙන් හඳුනා ගැනීමට සතිය පිහිටීමල සහ සමාධිය ඇති කිරීමට දුක්ඛ වේදනාවක් ඇතිවෙන එක දුක්ඛ වේදනාවක් වශයෙන් දැක ගැනීමට සති සමාධි පිහිටීමටයි අදුක්ඛම සුඛ වේදනාවක් ආපහම එකට අවදි වෙන්නයි ඒක සාදර වෙන්නයි ඒ නිසා ඔහු තුල සුඛ වේදනාවක් විඳවන සෝමනස්යක් එන්නේ දුක් වේදනාවක් විඳගෙන දෝමනසක් එන්නේ. අදුක්කම සුඛ වේදනා නොදකින අවිද්‍යාවක් එන්නේ. මේන මේ නිසා අර මුලින්ම දුක් වේදනාවක් ඇති වෙනකොට සෝචේති එතනින් ගියාම ක්‍රම කිලමති පරිදේවේති ප්‍රත්තාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති කියන දෙක නැතු යන. දුකක් දුක වේදනාවක් වෙනකොට ශෝක කරන දෙයක් එක්ක ඇත්තේ නැහැ. ඕකට තියෙන අභ්‍යාසයක් ඇතන. වෙනකට වඩා දුක් වේදනාවක් ආවත් මම මේක විඳිනවා. මේට වඩා සුඛ වේදනාව පහ දුක් වේදනාව පරණ සුඛයක් ආවත් මම මේක සැලෙන්නසෝ බලන්න ඕන කියලා දන්නවා. ඒ නිසා ඒකේ රාගයක් ඇති කරන්න දෙයක් නැත්තේ නෑ. මේ දෙක අතරමැද අදුක්කම සුඛය ආවට පස්සේ තියෙනවා මේක තමයි මගේ gedara. මේක තමයි මම අදාත්ම ස්වභාවික තැන. මේ දී ඇති සාධකේ දී ඇති සාමයේ සාමයේ මධ්‍යස්ථ භාවය තමයි කන්න ඕනේ කියලා ඒක බලන නිසා ඔහුට ඒවා සෝ දෝමනස සෝමනස්ස කියන සයිසිකොලි විදවන දෙයක් නැති නිසා ඔහු තුල ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති සැප දුක අදුක්කම සුඛ විතරක් කිසි වෙනවා. ඒක තමයි විඤ්ඤාණපට්ඨාන සූත්‍රයේ මුලින්ම සඳහන් කරන්නේ මේ භාවනා කෙරුවා නම් සත්තානං විසුද්ධියය ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමනස්සං අත්තකමයි ඥාය සාධිකමයි කියන්නේ. ඒ කියන්නේ න්‍යාය අධිගමනය කරනවා කියන්නේ. න්‍යාය කියන්නේ සුඛ වේදනා කාවා මධ්‍යම ප්‍රතිපදාවෙන් ක්‍රියාත්මක කරන සම්මා සත් සම්මා සමා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් ඒ ක්‍රියාත්මක වෙනවා මිස සැලෙන්න දෙවෙන්න උත්සාහ කරන්නේ නැහැ. උත්සාහ කරුවොත් ඒක භාවනාව වැරද්දක් බව ගන්න. සුඛ වේදනා කාවත් එහෙමයි දුක්ඛ සුඛ වේදනාතාවත් එහෙමයි. ආන්න ওই විදිහට මේ සුත්‍රවත් අරිය ශාවකයාගේ අසුතවත් පු탁ඥයාගේ සුඛ වේදනාවේ විඳීම සහ දුක්ඛ වේදනාවේ විඳීම එතනත් අදුක්ඛම සුඛ වේදනාවත් සහිතව තුන විඳීම වෙනසක් තියෙනවා. ආන්න වෙනස තේරුම් අරගන්නට පු탁ඥ අසුතවත් පු탁ඥ තත්ත්වයක් සුතවා ආර්ය ශ්‍රාවකයන් වහන්සේගේ தත්ත්වය සලකා බලනකොට නම් කලුසුදු වෙනසක් තියෙනවා. නමුත් මේ දෙකටම වැඩිය මට වෙන හුඟක්ම විචිත්‍ර යෝගාවචරය මේ දෙකම ඇද ඉන්න අවස්ථාව. සුඛ වේදනා පිළිපැදිය නීති පද්ධතිය මෙහෙමයි. දුක් වේදනාති පිළිපැදිය යුතු නීති පද්ධතිය මෙහෙමයි. අදුක්කම සුඛ වේදනාති පිළිපැදිය යුතු නීති පද්ධතිය මෙහෙමයි කියලා. ඔබ පරීක්ෂා කරමින් පරීක්ෂා කරමින් ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ ඒ සම්බන්ධව ශ්‍රද්ධාව වැඩෙන ආකාරය, ඒ සම්බන්ධව වීර්ය වැඩෙන ආකාරය, ඒ සම්බන්ධව සතිය වැඩෙන ආකාරය, ඒ සම්බන්ධව සමාධිය වැඩෙන ආකාරය, සප්‍රඥා වැඩෙන ආකාරය කිව්වනම් ඒක ඇත්තටම ගඟ දිගේ ඉහළට පීනින්නක් තමයි. අපේ රුචි අරුචිකම් වලට හානි කරගන්නේ නැතුව නමුත් දුකේ සුඛයේ අදුක්කම සුඛේ ඇත්ත ඇති හැටි දැක ගැනීමක් තමයි මෙතන සිදුවෙන්නේ. ඒක නිසා ඒ කරගෙන යන වැඩේදී වැඩිපුර දුක් වේදනා එනවයි කියන කහන්න දෙයක් නැහැ. මේ නිසාම කවුරු පිළිගත්තත් නැත. කියන්න ඕනේ විපස්සනා භාවනා කියලා කියන්නේ දුක්ඛා පටිපදා. ඒක පිළිබඳව කාය වෙනස් කරන්න අපිට බෑ. නමුත් අපි ඒක බලාපොරොත්තු වෙන යන එකක් නිසා අපිට පුළුවන් ඒ තුලින් වීරත්වයක් ඇති කරගන්න. වීරිය නෙවෙයි වීරත්වයක් ඇති කරගන්න. ආන්නේ වීරත්වයක් ඇති කරගත්තාම වීරවතෝ භික්ඛවේ සුඛං සුඛං සීති කියලා කියනවා. වීරවන්තයා සුවසේ වාසය කරයි. කුසීතෝ දුක්ඛං විහෙරති. මේ දුක එන්නකොට පැකිලෙන හැඹරෙනවා පිටිපස්සට යනවා මූණට පැංගිරි මෙල්පා වගේ නැගිනවා සෝහ කරන පරිදේව දුක්ඛ දෝමනස කරනවා නම් ඉතින් හැමදාම දුකෙන්ම තමයි. ඒ කියනවා කම්මැලි දහස්වර මැරෙනවා කියන්නේ. සීලවන්ත එක සැරේම වෙන්නේ ආවා මරණාසන්න හෝ මරණාසන්න සමාන වේදනාවක් කාටපත් ඉච්චරයි විඳවන්නේ අනිත් එක්ක ඔක්කොම ඔබ ඒකට සූදානම් කළා තියෙනවා. ඉතින් මේ සූත්‍රයට බලලා තව සූත්‍රයක් තියෙනවා ඒලඤ්ඤ සූත්‍රය කියලා ඒක ඔන්නකටවත් උත්තරේ දෙනවා. ඒකදී සර්වඥයන් සඳහන් කළා තියෙනවා මේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනාදිගේ ඔහුගේ ඉවසීමේ ශක්තිය වැඩෙනකොට ඔහු ජීවිත පරිආදාන ඒ කියන්නේ මරණාසන්න හෝ මරණ හෝ මරණාසන දුකක් ආවත් ඒ දුක කනකට ගන්නේ නැහැ. ඒ දුකට සැලෙන්නේ නැහැ. ඒ නිසා මරණයට කලින්වත් මරණාසන්න දුකෙන් නොසැලෙන හැටි ඉගෙන ගත්ත නිසා ඔ කවදාකවත් මරණ වේලාවේදී කම්පණයකට සංකලකටපත් වෙන්නේ නැති නිසා නැවත උත්පත්තිය අනිවාර්ය නැහැ. ඉතින් සාරල සමීකරණයක් හදන්න පුළුවන් විපස්සනා භාවනාවේදී නිර්වාණ සාක්ෂාත් කරන්නට කලින් දෝසියෙන් මැදිය යුක්තව මරණාසන්න දුක විඳින්න වෙනවා. ඔබට තමයි ඔය ටික ටික ටික ටික පුහුණු කරගෙන පුහුණු කරගෙන යන්නේ. ඒ නිසායි සර්වඥාන්සේ දේශනා කරන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ආයුධ පහක් අපට තියෙන ප්‍රධාන වශයෙන් සත්‍විස්මෝධි පාක්ෂික ධර්මවල සද්ධාව, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඊට ඉන්දිය ධර්මයක් කියනවා බල ධර්මයක් කියනවා. ඉන්දිය ධර්ම කියලා කියන්නේ තාම පෙළ ගැහිගෙන යන වෙලාවේදී බල ධර්ම කියලා කියන්නේ ඒව වැඩ පටන් ගන්න ගැම්ම ගත්ත වෙලාවේදී. මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න නම් මේ කියන මේ සද්ධාව තව ටිකක් දියුණු පවුණු කර ගන්න එක. දියුණු කර ගන්න. ඒකම වීර්ය, සද්ද සතිය, සමාධිය ප්‍රඥා දියුණු කරන්න කායයේච ජීවිතයේච අනපේක්ෂතං උපට්ඨ වේති කියලා සර්වඥාති කියලා දෙනවා. තමගේ කය පිළිබඳව ජීවිතය පිළිබඳව අපේක්ෂාව අතාරින්නේ ඒක තියෙනකන් කවදාකවත් පූර්ණ සතිය මේ ශ්‍රද්ධාවක් එන්න බෑ අපට. ඒක තියෙනකන් කවදාකවත් අපි පූර්ණ වීර්ය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තියෙනකන් කවදාකවත් අපි සතිය මුදුන්පත් වෙන්නේ නැහැ. සමාධි ඒකාග්‍ර වෙන්නේ නැහැ. ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඒ නිසා විපස්සනා භාවනාදී යම් වෙලාවක යෝගාවචරයා නාම රූප පරිච්ඡේද ඥානෙ පහු කරලා පච්චේ පරික්ඛා ඥානෙ පන්තමට ඥාන. ඒ කියන්නේ දුක් වේදනාවක් එනකොටම අර කායනුපස්සනාවෙන් දිනු පානු කරන ලද්දා වූ සතියක් සමාධියකින් යුක්තව වේදනාවට මුහුණ දුන්නා නම් ඔහු දැනගන්නවා මේ වේදනාව වෙන්නේ හේතු සහිතවමයි. කවදාකවත් අහේතුක වෙන එකක් නෙවෙයි. ඒ කවුරුවක්වත් මේ අපිට තරහට මොනවාරි කරලවත් ඒව නැත්තම් මේ බුද්ධ බුද්ධ ධර්මයකින්වත් නැත්තම් මේ ග්‍රහපලකින්වත් එනතම ආහාරකින් මොනම දෙයකින්වත් වෙයි හේතුවක් කියනවා ඒ හේතුව තමයි කය භූතයෝයි හෝනියමයි වාසයි විසයි කොයි එකක් නැතන නාඩගම කය කියන වේදිකාව තමයි මේ කය වේදිකාවෙන් තමයි දුක පහළ වෙන්නේ ඒ නිසා ඔහු දුකක් ආවට ඒ දුක නැති කරන්න උත්සාහ කරලා වැඩක් නෑ. මොකද කය තියෙන තාක්කල් මේක කුරුළු කැදල්ල වගේ මේකට කොහොමනක්වත් දුක එනවා. ඒක ඔහු දැනගන්නවා මේ දුක් වේදනා ඇතිවෙන ඒ කාන්තම කය. කය කියලා කියන්නේ ඒක කණින් අත්දකලා තියෙන ආස්වාද ප්‍රසආද වශයෙන් බොහෝමත්ම අනිත්‍ය දෙයක්. ඒක නිසා මේ අනිත්‍ය වූ කයෙන් හට ගන්නා වූ දුක කවදාකවත් නිත්‍ය වෙන්න බෑ. ප්‍රාවණ යන්න ඕනේ. ආන්නේ විදිහට දුකේ ප්‍රත්‍යය දුක් වේදනා ප්‍රත්‍යය මොකද්ද කාය. ඒකනේ කායනුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව කියලා තියෙන්නේ. ආනේ වේදනානුපස්සනාවට යනකොට කායනුපස්සනාවෙන් ජීවු ජීවුන කරගත්ත, එල්ල කරගත්ත, විසු කරගත්තා ලද, විසු කර ගන්නා ලද දාහන වශයෙන් සති සමාධියක තියෙනවනම් මොනේ පහළ වෙනවා මේ වේදනාව එන්න තියෙන්නේ යමත්‍යා නිසා හට ගන්නයි කියන ලස්සන වචනයක් අපේ ස්වාමීන් වහන්සේ නමක් වෙලා තියෙනවා. මේ වේදනාව නිසා හට ගන්න දෙයක් මොකද්ද? කය නිසා. කය අනිත්‍ය නම් ඒක අනිත්‍යයි. දුක වේවා සුඛ වේවා. ආන්නේ විදිහට හේතුව සහිතව දකිනවා නම් ඔහු දැනගන්නවා දුක දුකට හේතුව. ඒ වගේම දුකේ මුල ඇති වෙනවා ඇති වීමට හේතුවක් වෙනවා නැති වෙනවා නැති වෙන්න හේතුවක් වෙනවා ආදි වශයෙන් මේ යුගල යුගල වශයෙන් පටිච්චසමුප්පාදයට හිත යෙදුනා නම් තේරුම් අරගන්නවා මේ දුක කියන මාර්ගයෙන් ඇවිස්සලා අපි විශාල ගැඹුරු ධර්මයකටයි මේ දොර අරගත්තේ. දුකක් ඇති වෙනවා. දුකට හේතුවක් තියෙනවා. දුකට හේතුව තමයි අවබෝධ කරගන්න පුළුවන්. මොකද ආනාපානෙ ඉඳලා මෙතෙන් ආවේ. ආනාපානෙ කියලා කියන්නේ කාය සංඛාරය. කයේ මූලික චාර ස්වභාවය. එතන වේදනාවට ආවනම් කයෙන් තමයි මේ වේදනාව හටගෙන තියෙන්නේ. කය අනිත්‍ය නම් වේදනාවක් අනිත්‍යයි කිය. ඒක දකිනකොට ඉස්සරලාම මේ පුත්ලයාගේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව තේයා මාත්‍ර වශයෙන් උදාංශ වශයෙන් නේ කැටිචි වශයෙන් කලාප වශයෙන් යන්තමට අනිත්‍ය දුක්ඛ තේරෙන පටන් ගන්නකොට තමයි ඔය කය දැඩි වෙනවා සැලෙනවා ගැහෙනවා දඬු වෙනවා ආදි වශයෙන් දේවල් කයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. ආනේ තෙන්දෙනකොට උලඟ ශ්‍රද්ධාවක් නැත්තම් ඉතින් gedera යනවා. ඉතින් අමාරුයි. සලෝක සාදාන ඇගික්නවා. ඒ වගේ මෙතෙන් යනකොට වීරත්වයක් නැත්තම් මම මේ අද කන්නක් නැදගෙන යන්නේ මම මේ කන්ද ඉවර කරන්න ඕනේ. මේක මුදුන්පත් කරගන්න ඕනේ කියන හැඟීම නැතුව මගට ගිහිල්ලා හැදිලා එනවනම් ඔකට කවදාකවත් වීර්යයේ කුළු ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම සත්‍ය කුළු ගැනීමක් වෙන්නේ නැහැ. ඔකට ඇති වෙන සමාධිය තාම මේ සියද සිය කිට්ටු කරන්නේ ඒක ඉතින් අපරාමට්ටමකට යන්නේ. ප්‍රඥාව හැම වෙලාවෙම අඩපණයි. යම්ම චිත්තක්ෂණයක සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම එකතෙන් වෙච්ච තැන පුදුමාකාර සහලවිලක් වෙන්න පටන් ගන්නවා. හිතාගත්තේ නැති සහලවන ගතියක් එන්න පටන් ගන්නවා. හොඳ පැතික් තියෙනවා. ඒකෝර සමානට හොඳ ප්‍රභාසර ආලෝකයක් තියෙනවා. ඒ වගේ අරමුණයි හිතයි වරපටක් දාලා ගන්නවා වගේ බැඳෙනවා. කලවන්න ඕන දෙයක් නෑ. මෙනේ කරන්න දෙයක් නෑ. අරමුණෙන් හිත හොස්ස ගන්න ගියක් ගන්න බෑ. අරමුණේම හොස්ස කියලා ඉන්නවා වගේ උද්දට අරමුණ පේන. මෙන්න මේ තියෙන ඔක්කොම තුල තේරෙන පටන් ගන්නවා සෑම තමන් හිත හිතපු ඔක්කොම සහලවනවා. ආනේ සාහලවන වෙලාවේදී තමයි සද්ධා වේරි සති සත් සමාධි ප්‍රඥා කියන මේ දේවල් එක දවසකට ජීවිතේ ඉස්සල්ලාම මතාට එකම කෘත්‍යයට සැදී පැහැදෙන්නේ. ආනේ සැදී පැහැදෙන ලායෝකට තියෙන මරණාසන්න වගේ මොකද සතුටුදායකයි සත්‍යේ මොකද ජීවිතේ පාවා දෙන්නකට ලෑස්ති. සයි කොටස් නැති වුණත් මම මේක කරන්න ඕනේ. ජීවිතේ නැතුණත් මම මේක කරන්න ඕනේ කියලා පුදුල පිළිල්ලක් තියෙනවා. අන්න ඔකදි තමයි සතිය පන්නරේ වැඩේ. ඔතෙන් තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම පන්නරයට. එක සැරයක් ඕක වුණා නම් ඊට පස්සේ බුද්ධයාට කවදාකවත් බුදුහාමුදුරුවෝ අමතක කරන්න බෑ. කවවම කවදාකවත් පරිසම්පාද අනි ධර්ම අවබෝධ කරන්න බෑ. උන්ට කවදාකවත් මේ පණිවිඩෙ මෙතින්ට ගෙනකම් මේ සාසන වෙනින් දුක් කිරුව සංගරත්යමද කරන්න බෑ. ඒ වගේම උන්ට බැරි වෙන කවදාකවත් මෙතින්ට ගෙනකම් උදව් කරපු සීලය අමතක කරන්න. පුදුම වෙනසක් ඇති කරලා දෙනවා. ඒ පුද්ගලයාට ශක්තියක් කරනවා ධෛර්යයක් කරනවා නේ මේ වගේ වෙලාවට මැරිලා ගියත් කමක් නැහැ. මේක විඳින්න ඕනේ කියලා. එතනදී පව මේ සාමයේ මේ මාර්ගඥාට බොහෝම ඈත. නමුත් මේ ඉස්ලාම තාට හිත සල්ලම් වෙන වෙලාව. එතනදී පව කාය ජීවිත නිර්පේක්ෂ භාවය ඇති වෙනවා. ඉතින් අපි මේ වගේ දෙයක් එල්ල කරගන්නවා. අපි මේ වගේ දෙයක් ඉස්සරහින් තියාගන්න. මෙන්න මෙතෙන්දයි අපි යන්න හදාගන්නේ. ඉතින් එතෙන් යනකම් ටිකෙන් ටිකෙන් තමයි ශ්‍රද්ධාව ආදී දේවල් වැඩි වෙඩි එන්නේ. නමුත් මේ එකතු වෙන දවසේ කන් ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහම එක තුනකට, එක වැඩකට, එක ගැම්මට එක සෙච්චලාදී විඳින්නේ මමෙක්, කයක්, ජීවිතයක් මොනවාක්වත් නැතුව. පොඩි කිට්ටු කරනකොට තමයි අපිට පේන්නේ ඔන්න කඳෙන් පල්ලෙහා කොටහ නැහැ. උඩ කැලේ විතරක් පේනවා. වම් කොටහ වෙන දකුණු කැලේ පේන්නේ. ඕන සමහරු නහය අත කාලා බලනවා මුල මැදද තියෙන්නේ කියලා. අර නැති වෙගෙන එනකොටම පේනවා අපි නිත්‍ය සංඥාව දෙන්න හදන හැටි. ඒක දොස් කියන දෙයක් තමයි භාවනා ජීවිතේ උරතල් මේ. ඒවා විඳින්න නැතුව ඉස්සරහට යන්න බෑ. කරගෙන කරගෙන යනකොට තේර පටන් ගන්නවා මේ කෑලි බල බලා ඉඳලා මේක කරන්න බෑ. පුදන්න බලාන යන්නයි කියන්නේ ගෙඩිය පිටුම පුදන්න බලාන යන්නයි කියන්නේ. නමුත් පුදන්න බලාන දෙදාසි පිදෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙලාට පිදෙනවා. ආනෝ විදිහට ඒ නිත්‍ය අංකුල කල්පනා කරන්නේ දිගටෝ මේක හැපි හැපි හැපි හැපි ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මේ දවසක මුතුන්පත් වෙච්ච බවට පස්සේ ඔය නැවත නැවත ලේසි මුතුන්පත් වෙන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. ඒ සෑම මුතුන්පත් වීමකදීම මේ ඉන්ද්‍රිය ධර්ම සමවීමත් කාය ජීවිත නිර්පේක්ෂ භාවයට ගියාට පස්සේ තමයි ඔන්න විපස්සනා පටන් ගන්න. ඊට පස්සේ උනා ඒක විවිධ පෙරේ කියනවා කළ යුතු කොටක් තියෙනවා කෙරණ කොටක් තියෙනවා ආනේ දිගේ යනකොට ඔහු නිතරම පේන කියන ගැටයක් තමයි ඔය කය ගැන ජීවිතය ගැන ඉච්චරම තකන්නේ ඒකින් කියලා කියන්නේ මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නනේ ඔහු දන්නවා මේ කය කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් වඩින්න සූදානම් කරන කෝවිලක් වගේ දෙයක් පන්සලක් වගේ දෙයක් මේක තමයි රහ භාවයේ ඉන්න තියෙන ඒ නිසා පිරිසිදු තියාගන්න ඕන ඒක ලේස රෝග නැතුව තියෙන්න ඕන. ඒකට මූල මේ අවශ්‍යතාවය මූලික අවශ්‍යතාවය දෙන්න ඕන. නමුත් මේක යන්ත්‍රයක් මේ වැඩ ගන්න එකක් මිස ඉන්හිහාට මේ කාමයේ උපදවන දෙයක්වත් අනුන් සතුන් මරන්න හොරකම් කරන්න ආදී දේවල් ද්වේෂ කරන දෙයක්වත් නෙවෙයි. ඊට පස්සේ ඒ ශරීරෙට කෝවිලප්පන් සාක් වගේ මේ වාස පිළිවෙත කරලා අපි චෛත්‍ය වටේ අතුගාන මේ බුදු පිට ඇවිල්ලා මල්ලාක නිරුද්ධ කරා ඒ වගේ ශරීරය සලකනවා. නමුත් හැම වෙලාවෙම මේකට වාංගු කරලා මේකට හේතු කරලා තමයි ඊගාව ඥානෙට යන්නේ. ඒකට වාග්ව කරලා ඒකට හේතු කරලා දුකක් එක්කම තමයි ඊගා ඥානයට යන්නේ. නිසා දුකක් එනවා නම් සීනි දෙව්දෝ ගෙට වැඩියා වගේ සූදානම් වෙන එකයි තියෙන්නේ. මේක එහා පැත්තේ තමයි කියන්නේ ওই කියන සාර. මේක මෙහා පැත්තේ ඉඳගෙන කාමාසාවන් හොයන්න හදනවා කියලා කියන්නේ අපිට දුක අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. ඔය හොයන කාමාසාව අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. දෙක අතරමැද හොයන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ ගේලඤ්ඤ සූත්‍රයේදී සර්වඥාන්සේ පෙන්ලා දෙලා තියෙනවා සෝතවත්තාරිය ශ්‍රාවකයා සැපක් ආවත් දුකක් ආවත් අදුක්කම සුඛක් ආවත් සෑම වෙලාවකදීම ඒක හේතුව බලන්න තරමට අර ආපු සැපේ ආපු දුකේ මුලැමැදාක බලනවා. මුලැමැදාක බලනකොට අනිවාර්යයෙන් මේ පුද්ගලයා ඒ පේන දුක සැප විනිවිදිනවා. ඒකට යට වෙනවා නෙවෙයි. ඒක වහල් වෙනවා නෙවෙයි. එනෝ සෝමනස දෝමනස පහල කරනවා. විනිවිදට පස්සේ තමයි පේන පටන් ගන්න මේ සපත් පහල වෙන කය නිසා දුකත් පහල වෙන කය නිසා නිසා කය පවතිද්දී නැත්නම් කය කෙරෙහි යත්තා වූ ලෝභේ ලාභේ පවතිද්දී දුක සප මාරු කරුවට කවදාවත් හරියන්නේ. ඉලේකක් කොහොමද කොටේ මාරු කරුවා වගේ තමයි. කිසිම වෙනසක් වෙන්නේ. ඒ නිසා දවසක තේරෙන පටන් අර ගන්නවා අද මේ මූල කර්මස්ථානයක් සහිතව භාවනා කරපු නිසා තමන්ද වේදනාවේ මුලමඳාග දකින්න පුළුවන්. ඒකට හේතු වුණා වූ පටිසම්පාද වශයෙන් නිසා හට ගැනීම නම් වූ කය නිසා හටගත් බව දැනගන්න පුළුවන් වෙනකොට පොඩිත්තක් පුංචක් අර වේදනාව කියන එක මෙලෙක් කරගත්තා වගේ විවිධින්න පුළුවන් තත්ත්වයක් ඇති කරගත්තා වගේ ඒක බොහොම ගන්න බහල යකඩයක් වගේ තිබුණ එක පොඩ්ඩක් මෙලෙක් වෙන්න පටන් ගන්නවා මෙලෙක් වෙන්න වෙන්න වෙන්න සති සමාධිය ඇතුළට යනකොට කාය අනුපස්සනාවට වැඩි රසයක් වේදනානුපස්සනාව ඇති වෙනවා. ඒක නිසාම අද භාවනා ක්‍රම කියනවා වේදනානුපස්සනාවම මුල් කරගත්ත. හැබැයි කායනුපස්සනාවෙන් පටන් ගන්න. සමකිත ප්‍රමාණයකට කායනුපස්සනාව ඇති කරගෙන ඊගාවට වේදනානුපස්සනාව ගියාට පස්සේ ඒ පුද්ගලයා හත 24 පැයෙම පරියන්කේ හිටියත් සක්මණේ හිටියත් එදිනෙදා වැඩ හිටුවත් හැම වෙන වේදනාවක්ම දකින්න තාක් කල් ලুকু ආරක්ෂාවක ඉන්නේ. ලොකු සත්‍යයක ඉන්නේ ලොකු සමාධියක ඉන්නේ ඒ තුළින් තමයි යෝග තව කෙනෙක් අඳුරන්නේ අනේ මම මේ ඉස්සරහා ඉන්න මනුස්සයා මෙන්න මෙච්චර වේදනාවකයි ඉන්නේ ඒකයි මේ මයිත් එක මේ දේවල් කියන්නේ මේ දේවල් කරන්නේ ඒ අඳුරන මිසක මත හොඳක් කරනවා නරකක් කරනවා පව් කරනවා පින් කරනවා මොනවාක්වත් නෙවෙයි දකින්නේ දකින්නේ වේදනාව හරහා දකින්නේ මෙතන දහසු මනස්කාරයක් දකින්නේ මෙතන සංඥා ගොඩක් දකින්නේ මෙතන සංස්කාර ගොඩක් දකින්නේ මෙතන විඥාන ටිකක් පමණයි කවදා හෝ අපි දක්ෂණ දකින්නේ නැත්නම් තමයි ඉදිරිපත් වෙන සෑම කෙනෙක්ම මේ පංචස්කන්ධය වශයෙන් දකින්න පුළුවන් නම් ඒ රූපස්කන්ධයක් ඒ වේදනාස්කන්ධයක් සංඥාස්කන්ධයක් සංස්කාරස්කන්ධයක් විඤ්ඤාණස්කන්ධයක් කියලා ඒක කවවම කවදාකවත් වෙන්නේ තමන් වශයෙන් තමන්ගේ කාය රූපස්කන්ධය නොදැක තමන් වශයෙන් වේදනාස්කන්ධය නොදැක සංඥා වේදනා සංස්කාර ඒක නිසා තමන්ගේ කය හරි වටිනවා මොකද මේකේ පටන් ගන්න ඉතින් පටන් අරගන්න තරමට තමයි අනුන්ගේ කයක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සරුවචනාසේ කොච්චර සරුවච්චද කියනවා. කොච්චර තුන් කල් දක්වා ඥානයක් තියෙනවා කියලා. උන්වහන්සේට ඕනම කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ලෝකේ. අපිත් නම් ප්‍රභාකරන් කියනකොට කේන්තිය. කොහොමරක සම්බන්ධ වෙන්න බෑ. ඒක නම් බෑගේ. සරුවචනාංශට ඒක බැරි නම් උන්වහන්සේට උන්වහන්සේට දුටුවා තමයි. සෝබාකත් එක්ක සම්බන්ධ වෙන්නත් ඕනේ. අජාසත් රජුත් එක්ක සම්බන්ධ වෙන්නත් ඕනේ. බිම්බිසාර රජුත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. යශෝදරා එක්ක සම්බන්ධ වෙන්නත් ඕනේ. රාහුල කුමාරත් එක්ක සම්බන්ධ වෙන්නත් සෑම කෙනෙක් වුණාතර වෙන්නේ මම මේ ඉදිරියට ඉදිරියට චිත්ත බුද්ධලත් එක්ක මට සමාදානයක්. එහෙම නැත්නම් සමාහිතකම ඒකඟතාවයක් ඇතිවෙනවා මම සාරුවචන වෙයි. නිසා උන්වහන්සේ බලන්නේ බැගෑ වෙලා හරි ඉර්ධි ප්‍රාචාරය පාළ හෝ ඒ බුද්ධිලත් එක්ක මානසික මනස සම්බන්ධ ඊට පස්සේ තමයි ධර්මයේ ගමන් කරන්න පටන් ගන්න. මේ කියන්නේ පෘ탁 නෑ. පෘ탁ජාල භාවය නෑ. උනාසේ මම කියන අංගියම නෙමෙයි තියෙන්නේ. ඉදිරියට සිත් පුත්ලා ඒ කාන්තෙන් මම දිරව ගන්න ඕන. මම අවබෝධ කර ගන්න නැත්නම් මොකටද මගේ මේ සර්වඥකම? සාරා සංකීය කල්පලක්ෂය. අනන්ත අප්‍රමාණ විඳේ. මේ සෝවාන් වෙලා සකදාගාමීලා අනාගාමීලා හරි හත්තල වැඩේ කරන්න පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේටගත්ත නෑ. මම ඊට පස්සේ අනෙක් සෑම කෙනෙක්ම මගේ හිතින් ස්පර්ශ කරන්න පුළුවන් තරමට යනකම් සෑම වේදනාවක්ම. ලෝකේ තියෙනවා නම් මෙහිදී අමෙහිදී අදුක්කම විද සෑම වේදනාවක් අත්දකින්න. ඒක නිසා බුදු වුණාට පස්සේ මේ කාලකාරාම සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ජීව ප්‍රජාවක් සහිත සමන බ්‍රාහ්මණයක් සහිත මේ ලෝකේ යම් කිසි දෙනෙක් මොනම කෙනෙක් හෝ යමක් විඳිනවද ඒ සේරම මම දන්නවා ඒක. නිසා අපිට බෑ සර්වඥාන්සේ දන්නේ නැති විදිහක් විදි. අපි කියනවා මේක අසභ්‍ය විදිහක් මේක සභ්‍ය විදිහක් මේක සැප විදිහක් දුක වේදනා සර්වඥාන්සේ සේරම දන්න බව කියනකොට මහා පොළොව ඝනකද මහා පොළොව හෙල්ලුම් කරනවා. මේකම කාටවත් කියන්න බෑ. අපි හිතනවා මේ වේදනාව විඳින එක මට තරම් නෑ. ඒක බෞද්ධ නෑ. ඒක හොඳ නෑ. මේ වේදනාව විඳින එක මට බෑ. මේක තියෙන තාක්කල් කවදාද කොහොමද අපි වේදනාවේ පරාසය තේරුම් අරගන්නේ. එන්නේ විඳින්න පුළුවන් එක විතරමයි. වත්තක් කවදාක කවදාකවත් වැලට දරන්න බැරි විදිහට ගන්නෑ. එනිසා එනවනම් වේදනාවක් එන්නේ පණිවිඩයක් දෙන්නයි. ඒක නිසා අපි දැක්කලා තියෙනවා මුස්ලිම් ගවලු ගහලා තියෙනවලු ඔබේ ඊළඟ අමුත්ත දෙවියන් වහන්සේදී ඇහැක. නිසා අපි හිතා ගන්න ඕන අපේ භාවනා ඊගාව ඥානය සඳහා එන වේදනාව ඒක තමයි ඊගා විපස්සනා ඥානය. අපි ඒකට මගහරන තාකල් සංසාරේ කොච්චර දෝ කාලයක් ඉන්න වෙන ওই වේදනාව අපව වෙනකම්. ඊට මෙන්න වැඩි හොදන හම්බෙච්චලා ඉවර කරගන්න එක. ඒක තමයි අපිට ගන්න තියෙන්නේ කායනුපස්සනාව අපි හදාන්නේ මේකට අවශ්‍ය කරන්නා වූ ඒ ශ්‍රද්ධාව, සතිය, වීර්ය, සති, සමාධි ප්‍රඥා ටිකක් පුරගාලා ආයුධ ටික ලැහැටි කරගන්න. ලැහැටි කරපස්සේ වේදනාව කොහොමදත් එනවා. මේ වේදනාව විශේෂයෙන් මේ අපි රාගානුසය, දෝසානුසය, තථාගානසේ පටිඝානෝසේ අවිජානෝසයෙන් කියන මේ ආවරණ ධර්මයි. නීවරණ ධර්මයි. අයින් කරලා වේදනාව දිහා බලන්න පුළුවන් වුණා නම් ඒක නිකන් පුදුමාකාරයි. දුවිලි වෙච්ච කණ්ණාඩියකින් මොන බල බල හිටපු මිනිසයා ඒ දුවිලිසික පිස්සහට පස්සේ තමන්ගේ නේම ප්‍රතිබිම්බේ කණ්ණාඩියෙන් දකින්න වාගේ නැත්නම් වැස්ස වේලාවක වාහනේ වල මිනිසයාට ඉස්සරහින් පිටිපස්සෙන් ඉස්සරහින් වයිපර් එක වැඩ කරනවා පිටිපස්සේ වීදුල දැල්ල නැති වෙලාවක ඒ පාරේ අනතුරු වලින් යන්න පුළුවන් වෙන්න වගේ පුදුමාකාර මේ ඉදිරි දර්ශනය පිසුතුකමක් කරනවා මේකේදී වේදනාව විශාල කෘත්‍යයක් කරනවා සත් ආධුනිකයාට හරිම අසාධාරණතාවයට මේ වේදනාව කරදර කරනකොට අර දුක්ඛ දෝමනස දෙකෙන් ඇති කරන්නා වූ මේ මීදුම් බඳින ගතිය අන්ධකාර කරන ගතිය නිසා රෝගාචරය මෙරි මෙරි උපදිනවා මැරි මැරි උපදින. වේදනාව නිදි කරන්න හදන ගමනදී ඇයි මට මේ විදිහට එන්නේ කියලා අඬන වෙලාවල් එනවා. මේ වනිදරාම ගැනසල මට පැහැදිලිව කිව්ව අඬන්න ලෑස්ති නැත්තම් යන්න එපා උතෙන්. හැම කෙනාම වගේ අඬනවා. සමහරට ඉක්බිසි විචාල්වයිස් කරටයි. ඒ ගාඩේ වෙලාවට පොඩ්ඩක් අඬ දෙහිච්චලා කියලා. හොඳයි ඉතින් ඔහොම කරලා නිවන් දකින්න පුළුවන් නම් ඒත් වටිනවයි කියලා. හැබැයි මම අවුරුදු 40ක් කමටහන් දෙන කෙනෙක් කවදාකවත් අඬලා නිකන් දැක්ක කෙනෙක් නෑ ඒක කියලා භාවනා කරන්නේ කියලා. කාට දාලා ඉන්න ඕන ලෞකාර දිව්‍යඥාති කෙනෙක් අතිශයන් අපි හුන්දට ගිහිල්ලා කියන්න තිබ්බා. අපට නෑ. අපිට තියෙන අනාත්ම ධර්මයක්. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ වේදනාව යෝගාවචරයට එන වේදනාව විතර චක්‍රීකරණය කරලා හරි පැත්තට දා ගන්න පුළුවන්. ඒක සජීවී ධර්මයක් නෑ. මිනිස්සු හරි ගුඩයි හරි මේ මායාකාරී වේදනා කිසිම මායාකාරකමක ආවොත් එතනම සතිය පිහිටනවා. එපයි කිව්වත් පිහිටනවා. කයෙම පිහිටනවා. වර්තමානෙම පිහිටනවා. එකම දෙයයි කියන්නේ මෙච්චර වින්දට ඒක නොදකින්න ඔබතන් වේදනාවේ බින්දොත් අපිට ලාභයක් නැහැ. අපිට අවශ්‍ය කරන සතිය සමාදානෙ නැත්නම් සතියෙන් සමාධියෙන් යුක්තව මේක විඳින්න එදාට තමයි ඔය වීර්ය වීරක්ෂක් පාඩපත් වෙන්නේ. ඒ නිසා අර කියන්නේ සාමාන්‍ය වචනේ කියලා මේක දුක්ඛ ප්‍රතිපදාවක්. ඒක කාටවත් දෙන්නේ නැහැ කියන්න බෑ. කොච්චර අඟුරු කිරෙන් දෙව්ව අඟුරු කළු පාටම. ඒ නිසා අපි ලෑස්තිලා යන්න ඕනේ මේ අශෝක රජුගේ මල්ලි භාවනා කරන කැලේට යනවා කියලා කියනවා. අහම් බන්දාමි සන්නාහං පරිශිස්සාමි කාමන මම මේ සන්නාහය බැඳගත්තේ කැලේට යන්නේ රාගය ඉතුරු කරගෙන ඉන්න නෙමෙයි. ඒක තමයි මේ සිවුර පෙරවගන්නේ කියලා. ඒක මේ යුද්ධයට යන යුද්ධ ශ්‍රබලේ ඇති කරගත්ත සන්නාහයක් පෙරදාවොත් ආපහු ගමට යුද්ධාධිකාරණේ මරන්න වටිනවා තීන්දුවක් දෙනවා. යුද්ධ විමේදී ලේහලාගෙන මරනකොට කිසිම දෝෂයක් නැහැ. ඒක යුද්ධ වීරයෙක් යුද්ධයකට වීර මේකේකට වටින දෙයක්. ඒසත් මේ සන්නාහය බඳගත්තා නම් අපි මේ කැලේට රිංගුවා නම් අපි වුණාට රිංගුවේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න නොකර ආයෙන්න පයි. ඒ මාර්ගය හොඳයි. යන්නේක මරණය හොඳයි. අනේ ඒ නිසා අපි මේ කායන ප්‍රසනාවකට නැත්නම් මූල කර්මස්ථානයේ මෙච්චර ඉඩ දෙන්නේ ඒකේ ආධාර උපකාරය නැත්නම් මේ වේදනාව අපි මායя කරනවා. තවුන්තර පරියන්ක මුලදී විනාඩි 20කින් තියෙන මේ ලක්ෂ්‍ය මේ මකරයා මේ කරදරකාරය ඉන්නවම ඊට කලින් පුළුවන් තරම් සති සමාධි දිනු කරගත්තා නම් ඒක එනකොට ඒක දිහා මූණ බලන්න පුළුවන් ශක්තියක්. ඇති වුණොත් ඒක කායන වශයෙන් අපන්නරයක් වෙනවා වේදනානුපස්සනාව තමයි ඉච්ඡට යන්න පුළුවන් වෙනවා. මේ වේදනානුපස්සනාව නෙවෙයි දැන් මේ කතා කරන්නේ වේදනාන ධම්මානුපස්සනාවේ වේදනා ස්කන්ධේ. ඉතින් සර්වඥාන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා මරණාසන්න දුකකුත් මරණ හෝ මරණාසන්න දුකක් ආවත් ඒ පුද්ගලයා එකෙන් කෑවෙන්නේ නැතුව ඒක ඇහැට ගන්න නැතුව පුරුදු වුණොත් විතරක් මරණයේදී ඒ පුද්ගලයා තේරුම් ගන්න අයියෝ ඔක මොකද්ද මම ඔකෝචිසලා කාලා තියෙන්නේ නිසා මරණයේදී කලකොල වෙන්නේ සම්මෝහ වෙන්නේ ආයෙ ගිහිල්ලා ඉක්මනට අර පිටු වගේ කාගෙන යන මිනිහා පිටු කයෙත් එල්ලනවා වගේ කොහේ හරි දරු ගබක එල්ලෙන්න හදන්නේ මොකද දන්නවා ඒක වෙන්නේ මොකද ආද ආදීනව ආස්වාද ගන්න නිසා ඒ පුද්ගලයා ඔය සාමාන්‍ය අසුත අසුතඥයක් විදිහට මේ ජාතියේදී ජරාවේදී ව්‍යාධියේදී මරණයේදී සෝචති කිලමති පරිදේවේති උරත්තාලෙන් ඛණ්ඩති අසම්මෝහං ආපජ්ජති කියන එකට ශෝක කරන්නේ ක්ලාන්ත වෙන්නේ නැහැ විලාප කියන්නේ යන්නේ නැහැ ඉසాత බැනගෙන අඬන්නේ නැහැ මෝහයටපත් වෙන්නේ නැහැ සම්මෝහයටපත් ක්ලාන්ත වෙන්නේ ආනෝකෙන් තමයි අපි ඊගාව જાතියට නොයා මේකෙම නැත කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ සුඛ වේදනා දුක්ඛම සුඛ වේදනා දුක්ඛ වේදනා සුඛ වේදනා දුක්ඛම සුඛ වේදනා දුකට වැඩිය සුඛ හොඳයි දුකේට වැඩිය අදුක්ඛම සුඛේ හොඳයි. ඒ කට්ටලේ ප්‍රවාසිතව ලබනවට වැඩිය හොඳයි නිස්සරණ ආධ්‍යාසයෙන් ලබන්නේ. ඒ නිස්සරණ ආධ්‍යාසයෙන් ලබනකොට තමයි ඔය ආමිෂ සුඛය, නිර්ආමිෂ සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ආමිෂ සුඛේ, නිර්ආමිෂ සුඛේ කියන දෙකදිම අනුසය වැඩ කරනවා. සාධානුසය, දෝසානුසය, අවිජ්ජානුසය. ඒ මොකද මේ ඊරාමිෂ සුඛේ වැඩ කරන්නේ නීවරණයටපත් කිරීමෙන් පමණනේ. එතෙන්දි කියන්නේ පරිඋත්ථාන කෙලෙසටපත් කිරීම පමණයි. අනුශේ කෙලෙස් කියනවා. ආනේ අනුශේ කෙලෙස් නැති කරන වෙලාවේදී ඒක සුඛයට කියන්නේ අවේදිත සුඛයක් කියන්නේ. විඳින්නේ නැති සුඛයක්. ඒ මොකද හේතුව විඳින්නා වූ පුද්ගලයාගේ සක්කාය දිට්ඨිය ජීවිලා යනවා. විදින්නා වූ බුද්ධලේ තියෙන සීලබ්බත පරාමාසයක් විචිකිච්ඡාවක්. සැකය වැරදි ක්‍රම භාවනා සඳහා නැත්නම් සීල වෘත රකින්නවත් අතර වෙනවා. ඉතින් මේ අවේදිත සුඛයේ එක සංකේතයක් තමයි අර කයම්ය නාම රූප පරිච්ඡේද පච්චේ පරිකාව ඊගාවට එන්නා වූ සම්මසන ඥානයේදී අර සහලවලා ලැහැත්ති කරලා සම්පූර්ණ කාණ්ඩ කරලා දෙනවා වගේ පේන මොනවද වෙනව නැහැ කියන්න බෑ නමුත් විශ්වාස කරගන්න. ඉස්තර කරන්න බැරි තැනකට යනවා. උන්වගේ දසදහස් ගුණයකින් ගිනිකෙලියක් තමයි සිද්ධ වෙන්නේ. වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. විජ්ජුම්බරයක් තමයි සිද්ධ වෙන්නේ. මාර්ගච්ඡාන අවස්ථාවේදී ඒකට ලෑත් වෙලාදී හොඳ තෝරන. එතෙන් ජහිර කොට්ටෝරයක් කරකට හැරෙලා වගේ මොනවද වෙනවා උනාට පස්සේ තේරෙන පටන් ගන්න විශාල සාන්තියක්. නමුත් අර මැද චිත්තක්ෂණය විඳින්නේ නැහැ. වින්දනයක් තියෙනවා. කෙටිදි කියන්න පුළුවන් ඒ කියන සුඛය අවේදිතයි. ඒක කවදාකවත් දුක්ඛකින් දෝමනසකින් කෙලෙසලා නැහැ. අර කියන රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය නැහැ. ඒ නිසා එතන ඒ කියන වින්දනයේට දෙන්න තියෙන හොඳම සભ્યම ලස්සනම සුන්දරම වචන තමයි අවේදිත සුඛේ. නම් සාමාන්‍ය පුතග්ජනයෙකුට තියෙන ප්‍රශ්නේ තමයි ඔක අවේදිත නම් කොහොමද සුඛයක් වෙන්නේ? සුඛයක් නම් වේදිතයක් වෙන්න එපා. ඒක නිසා තමයි සරුවචන්සාර සූත්‍රයේ මුලින්ම කියන්නේ සුඛ වේදනාව දුකක් කියලා ලියාගන්න, දුක්ඛ වේදනාව කියලා කියන උලක් කියලා ලියාගන්න, අදුක්ඛම සුඛ වේදනාව අනිත්‍යතාවය කියලා හිතාගන්න. මේ සේරම දුක් නිසා මේක නැතිකමයි ආර්ය ලෝකේ කියන්නේ එකම සුඛය. ඒක විඳින්න පුළුවන් එකටම එකනා මේ විදිහට ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් දිගේ මේ ඉන්ද්‍රිය ධර්ම සමාන කරගෙන ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම එකම චිත්තක්ෂණේ පහළ වුණා නම් අපි වෙන වෙන වශයෙන් ඒක පුරුදු කරනු කරනවා අංග 8ම එකම චිත්තක්ෂණේ පහළ වුණා නම් එතකොට ඒක විඳින්න නැතුව විඳින ඉතුරු වෙනවා ඒක තමයි අපේ මේ ප්‍රතිපදාවේ අන්තිම ඉහළ නැත්නම් අන්තිම මුදුන්පත් වීම වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මම මේ මාස දෙක තුනක මම දැක්කේ හැම කෙනාම මේක පිළිබඳව ආශ්‍රය කරන්න කරන්න කරන්න තමන්ගේ ඒ පන්නරේ ඒ තමන්ගේ තෙද ටික ටික ටික ටික වැඩි කරමින් යනවා. ඒකේ වේගය මත වදක් අවශ්‍යතාවයක් නැහැ මොකද ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. අවශ්‍ය වෙන දේ මේක සඳහා මේ ආකල්පය ඇති කරගන්න ඕනේ. මේ දුකම තමයි ශ්‍රද්ධාව ඇති කරන්න එකම හේතුව. මේ දුක නම් දුකක් තමයි. නමුත් දුක දුක වශයෙන් අවබෝධ කිරීම තරම් සැපයක් මනුෂ්‍ය ජීවිතේ කවදාකවත් නැහැ. ඒකයි සර්වඥ ප්‍රථම දුක්ඛ සත්‍ය අවබෝධ කරගා අවබෝධ කරගම සත්‍යකාශ කරේ චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි මට ඇහැ පහළ වුණා මට විද්‍යාව පහළ වුණා මට ආලෝකය පහළ වුණා මොකද මෙතෙක් කල මේ දුක පිහන්න කටයුතු කෙරුවේ දැන් නෑ මම දුක විනිවිදා දුක විනිවිදිනකොටම ඒකට හේතු වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක ප්‍රහාණය කරනවා කියන එක ආයෙත් අහන්න දෙයක් නෑ අරක දකින්නකොටම පලාතින්ද හම්බෙන හරියට රහසුත්තු සේවාවකට හොරා වැඩ කරන හැටි දැක්කා ඊට පස්සේ ඒක හොරාට එතන විසුමක් නැහැ. ආයෙත් පස්සේ හොරකම් කරන්න බෑ. ආනවනිත වේ දුක දුක වශයෙන් දැකීමමයි අපි සාක්ෂාත් කරන්න හදන්නේ. ඒ නිසා වේදනානුපස්සනාව නැත්නම් ධම්මානුපස්සනාවේ කියන මේ වේදනා වේදනා ස්කන්ධය අවබෝධ කිරීම මේ දෙයක් කියලා හිතා ගන්නවා. විඳවිල්ලක් නෙවෙයි. මේ දෙයක් මේක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ගැඹුරුම පැරණිම. ආර්යයන් වහන්සේලා කවදාකවත් කිසිකල සලකන්නේ නැති ඉතාම ගැඹුරු දැනුම. ඕකට කිසිම ස්ත්‍රී පුරුෂත්වයක් බාර පාන්නේ. කිසිම මූල ධර්මයක් ඕනේ නැහැ. කිසිම රටපාඩමක් ඕනේ අවශ්‍ය කරලා තියෙන්නේ ඒකන මොන දෙන එකක්. ඒක සාකච්ඡා කරන්න අපි දැන් සාකච්ඡා 18ක් අද වෙනකොට කරලා තියෙන නිසා ඉතින් කෙනෙකුට කියන්නේ කොහොමද එනම් ඔතෙන් දෙන්නේ මූල ධර්ම නැතුව කියලා. මූල ධර්මයෙන් කෙරෙන්නේ මූල ධර්මය අවශ්‍ය කරලා තියෙන මේ කල යුත්තේ මතක් කරලා දෙන්න උපදෙස් දෙන්න පමණයි. ඒත් වැඩේ කරන වෙලාවේදී ඒවා සියරම අමතක කරලා හරියටම එන දුකට දුක වශයෙන් මූල ජීවය කරන්න තියෙනවා. ඉතින් මම හිතනවා ඒක දැන් මේ යන ගමනට කරගෙන යන වැඩේට තව ධෛර්යයක් වෙනවා ඇති කියලා. ඔව් ධෛර්යය කරගත්තට වැඩේ හමාර වෙනකම් බරදීම තියන්නේ නැතුව ටිකට ශක්තිමත්ව කරගෙන යන්න අර අවශ්‍ය කරන්නා වූ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ජීවනෝ පිණිසම මේ දේශනා කරන ධර්ම කොටස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. තම තමන් සාක්ෂාත් කරගෙන ඇත්තා වූ මේ ප්‍රායෝගික කරුණු තව මේ පන්නරේ ලැබලා මේ දෙවෙනි අපේ භාවනා පන්ති යන්නේ ඒ කාලය ඇතුළතදීම ලබන්න පුළුවන් තරම් උපරිම පරාශයක් දුක්ඛ සත්‍ය පිළිබඳව දුක්ඛ චෛතසිකය පිළිබඳව දුක්ඛ දුක්ඛ ඛණ්ඩය දුක්ඛ උපාදානස්කන්ධය පිළිබඳවත් ලබාගෙන ආපහු එදිනදා ජීවිතේ යනකොට සතුටුසිතකින් ඕන වෙන දෙයකට මුණ පුළුවන් මුණ දීමේ ශක්තිය ධෛර්යය හෙද ඇතුව මොන දීමේ ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම කොටාගෙන මෙතන સમાપ્ત කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි පැයකුත් විනාඩි 15 විතර කාලයක් අරගෙන තිබුණා. ඒ ඉදිරිපත් වෙච්ච කාරණා පිළිබඳව කියයුතු කළ යුතු දෙයක් තියෙනවා අපි ඉවසීම ඉවසලා ඉවසමු අනුකම්පාවෙන් එහෙම නැත්නම් අපි දෙවියන් පින්දීම ආදී කාර්යත්‍රාණු කුලක සක්මන් කෙරෙන දැනුම සක්මන් කෙරෙන දැනුම නැත්නම් යම් කෙලාට අපිට කොහොමද වේදනාවක් සාධාරණයි ධර්මදේශනාවකට සේවා විදර්ශනා භාවනාවකින් අසංගමය සම්මදේ අසංගමය ආස්වාදයේ ආදීනය විචාරය දැකලයි අපි අද කොහොමද පිටිට හඳුනගන්නේ එතකොට පස්සේ කියන්නේ අපි හුඟක් සමාජ වේලා ගමස්කම් දෙයක් අහලා ඉලාවට මාත් ඒක නෙවෙයි. ඒ කියන්නේ හොඳටම තේරුම් අරගන්න දවසේ ගියාට පස්සේ හොඳටම නිින්ද ගිය වෙලාව. ඒ නිින්ද ගිය වෙලාවේදී අපි ඇහෙන්න වෙන්නේ විඳින්න හොඳටම අද්ද ගහගන්න බෑ. අද්ද ගහන ලයිට් උත් ඔෆ් කරන්න. ශබ්දත් එහෙමයි කිසිම ශබ්දයක් වල නිරස බාධාවක්. නැත්නම් ගන්ධ සුවඳක් බෑ. ඒක දිවට රසයක් නෑ. කයට පහස කියන අනුගාමී නිදාගෙන ඉන්න බෙච්චිට් එකවත් ගෑ වෙලා ඉතින් බව දැනගන්න බෑ නිදි. ඒකෙන් ඒකෙමුත් අයින් වෙන්න ඕනේ. ඒ වගේම හිත හීනයක්වත් බලන්න බෑ. ඉතින් මේක අපිට නෑ කියහැද්ද? මේ වින්දනයක් එහෙම නෑ අපි වින්දින්නේ නෑ කියලා අපිට කියද්ද මොකද අපිට ඔය ඇහෙන්නේ නෙවෙයි කනෙන් නෙවෙයි නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි අපි වින්දින්නේ විඳින්ම කියන අපි නැගිටිනකොට හොඳ රිලැක්සේෂන් එකක් තියෙනවා ඉතින් මේක සැපක් කියන්නත් බෑ දුකක් කියන්නත් අපිට බෑ මොකද ඒක කියන්නේ අපි දන්නේ නෑ මොකද අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක හොඳ නිින්දක්. අපි කොච්චර දෝ දවස පුරාම රූප උපයන්න හරියට වේදන් කරලා රූප වාහිනී යන්ත්‍ර ගොඩක් ගෙනත් එනවා. මොකද නිින්දට මොනවක්වත් වුණ කරන්නේ නැහැ. ශබ්ද උපදවන්න ගොඩාක් යන්ත්‍ර තියෙනවා අපි ගන්න. සුවඳ වෙනුවෙන් සෑහෙන වේදන් කරලා තියෙනවා. ආහාර වෙනුවෙන් සෑහෙන බඩු තියෙනවා ෆ්‍රිජ් එකේ. සැප වෙනුවෙන් අනන්ත අප්‍රමාණ සුඛෝභෝගී දේවල් තියෙනවා. හිතට හිතා ගන්න ගොඩාක් ආහාර දෙන මේවා තේරම වදයක් නෙමෙයි. ඔය ගැලවෙන්න බෑ ගැලවුණාට පස්සේ නිින්ද නැතුනොත් දවස් මාස දෙකක් ඉන්සොම්නිය ආවොත් මොකද්ද ජීවිතේ කියන්නේ ආයේ මොනවා කරන්නයක් ගන්න දෙයක් නැහැ ඒ බ්‍රේන් ඔපරේෂන් එක කරපු මහත්තයෙක් මට ඇවිල්ලා කිව්වා උගක් භාවනා කරපු එකයි එයා කියන මාස දෙකක්ම නිින්දයට දුන්නේ නැහැ කියලා කියනවා එහෙම දුකක් නැහැ කියලා අපිට පේන්නේ මේ ජීවිතේ සප කියන්නේ මේ පංචකාම සම්බන්ධ. නමුත් පංචකාම සම්බන්ධයෙන් පොඩ්ඩක් නිදහස් වීම තරම් දුක සපක්. ඉදිරියදා ජීවිතේ ගතයක් කරන්න බලවත්. ඇත්තටම මේක නැතුව දුවන්න බෑ දවස් 300කට දුවන්න බෑ මේ මැෂින් එක. ඒත් ඒ කියන්නේ මේ සැපේ නැති බව. ඒක සැපයක් නේ. ඉතින් එහෙමනම් ඒක අපිට නෑදෑ කියන්න බෑ නැගිටිනවා. අපිට දෙනු විඳි මොකෙන්ද කෝප කරලා වෙන්න බංගෝ මොකෙන්ද කරන්න දෙයක් නැහැ. ආන්නේ වගේ තමයි මේ අදුක්කම සුඛ වේදනාවේ අන්තිම කෙරවල කියලා නිවන් සාක්ෂාත් කරලා පස්සේ ඉතින් ඒ බුද්ධලයා මේ අරක අන්ධකාරයේ විඳින වැඩක් නේද? අවිද්‍යාව විඳින වැඩක් නෙමෙයි කියලා කියන්නේ. ඔබ දැක දැක සම්පූර්ණ අවදි භාවයෙන් ඔබ විඳින වෙලාව ආවොත් අපි කියන්නේ නිින්දට අවදි වුණා කියලා හිතමු. ඒකත් concept එකක් තමයි. කොහොම හිතේ? නිින්දට අවදි වුණා නම් පූර්ණ අභිඥාසයිකයි කියන. අපේ හිත නිින්දට අවදි වුණා නම් අපේ දින සෑම දිබ්බසෝත දිබ්බ සෑම දෙයක් තියෙනවා කියන. මොකද ඒකට අපිට අවදි වෙන්න අපි දන්නේ අපි යන්ත්‍ර දන්නේ නැහැ. අපි සූත්‍රේ නැහැ අපි ගායතුරු නැහැ. බුදුසෙන්නාති කියනවා අවදි වෙන්න දුක් වේදනාට දුක් වේදනාට සතිමත් වෙන්න. අවදි වෙන්න හුස්ම රැල්ලට ඇතුළේම පිටවීම. අවදි වෙන්න වමර දකුණට. ඕක කරගෙන යනකොට ඔය දෙක තියෙන මැදට අවදි වීම යැලෙසල රැකනවා වගේ වෙන දෙයක්. ඒකට ඒ සම්පූර්ණ දුක්ඛ මුල කියන තවේද ඊටත් අවදි වෙන්න පුළුවන්. ඒකට හීන නිින්ද කියලා කියන්නේ ඉත බොහොම ගොරෝසු දෙයක්. නිදර්ශන වශයෙන් කැන්ති දෙක නිසා මේ වෙහෙස වෙලා හොයලා හම්බ කරන්නේ මොකද්ද? අන්නර විවේක නැති කරගන්න මේ තටමන. අනේ මෙහෙම ආසාවක්. අනේ මෙහෙම තණ්හාවක්. කවදද වෙයි නිවේද කෙලවරක්? ඒ හොඳ සින්දුවක් තියෙනවා කවුරුහරි මට මතක නැහැ. දෙය සින්දුවක් දෙනවා කවදද මේකේ කෙලවරක් දකින්න. එනිසා අපි එකයි කරන්න තියෙන අපිට ඒකට යන්න බෑ මේකට යන්න බෑ. අපි ඉන්නේ දැන් ආර්ය පුතක් මේකෙත් නෙවෙයි පුතෝ ආර්ය ශාවකත් නෙවෙයි අපි කියමු අසුත පුතුජලයි අපිට තියෙන මේක බේසික් නීඩ්ස් වලට බස්න එක තමයි කරන්න අපේ මූලික අවශ්‍යතාවය මේ කය නඩත්තු කරන අවශ්‍යතාවය. ඒ දේ කරගෙන ගියා නම් අපිට උවමනාවෙන් මේකට අර පිරිසිදු වතුරට බොරදී එකට තියෙන කෙරෙන්නේ නැතුව කරගෙන කරගෙන යනකොට ඒක තමයි මේ මේ ඉන්දිය සංවරය කියලා කියන්නේ සීලය කියලා කියන්නේ ලෝකයට පේන දේ. මොකද සීලයට මට්ටම් වලට යන්න බෑ අරක හදාගන්න. ඒක අපිට ගොඩක් ඇඩ්ජස්ට්මන්ට් කියනවා. ඒක තව ගොඩාක් කැලිබ්‍රේට් කරන්න තියෙනවා. ඒ කැලිබ්‍රේට් කරන්න බෑ කවුරුත් කිව්වනේ. මේ සද්ධායෙන් අහන කරන්න බෑ. භාවනා කරනකොට තේරෙන්න පටන් ගන්නවා. මොකද භාවනා කරනවා කියලා කියන්නේ කුට්ටම අනානා දෙදෙනවා. කහය අන්න වෙයි කැමැති කුට්ටමට කැමැති විදිහට ගේම ගෙනින එකයි තියෙන්නේ. හැම වෙලාවෙම අලුත් කම්බිනේෂන් එකක් වෙන භාවනා කරනකොට හොඳට තේරෙනවා. අනාපාන දිහා බලන්න. සක්මණ දිහා බලන්න. දුක දිහා බලන්න. කොයි එකද එනකොට අපි හැමදාම අලුතෙන් උපදිනවා. හැමදාම බිග්ිනර්ස් මයින්ඩ්. අද උපන් දරුවෙක් වගේ. ඒසර වේදනාව දිහාම අමුතු වේදනාවයි තමයි ඔය වෙස්පර්ලිල ලස්සනම සිද්ධ වෙන වේදනාව. සංඥා වගේ ධර්ම හරි මායාකාරී. ඒවා මේ මේ මොනවාදී වරිසන්නේ මේ සියුම් භාවයත් වගේම වංචනිකයි. අන්ම වංචනිකයි. සංස්කාරයත් වංචනිකයි. විඥානේ මායාකාරී කියලා බුදුහාම කියන්නේ වේදනාව වෘතක් නැහැ. ඔළුවටම ගැහුවා වගේ. ඒකම අල්ලගත්තා නම් එතන. ඒක තමයි පුරුදු කරා නම් මේ කාම ලෝකෙ දෙන්නමයි කියන එක මොකෝ? කාම ලෝකෙ දෙන්න හරියක් දෙන්න කියන්නේ ඕක අත්විඳ මිනිස්සු තමයි. ඒ වගේම රූප ලෝකෙ දෙන්න කියන්නේ වේදනාව අධ්‍යක්ෂණය තමයි. ඊට පස්සේ අන්තිමට සම්පූර්ණ මේ ලෝකෝත්තර පැත්ත දිනන වේදනාව පිළිබඳ ලොකු අවශ්‍යතාවය නිසා අපේ ඇඟ පුදුම පරාසයක් වේදනාව විඳින්න පුළුවන් ශක්තිමත් උපකරණයක්. අපි යෝගේ පුංචි පැත්තට යොමු කරලා සුඛ විතරක්ම ඊළඟට පුරුදු කළදී දුක වෙනකොට බය වෙනවා, කැත වෙනවා, සැලෙනවා. අදුක්ම හිතේ දන්නේ. ඒ නිසා අපි අර සොලොස් කලා තියෙන හඳක අර පළවෙනි දැසේ නියපොත්ත නියපොත්ත හඳ කියලා කියන්නේ. අන්නගේ පුංචි කොටසකටයි මේ අඳන්නේ. අනිතරේන කොට ආයෝ බැයි වඳුරු වේවයි පයි කියලා කියනවා. මොකද ඒකට විරුද්ධ වෙච්ච දවසේ පූර්ණ චන්ද්‍රයා වගේ පිරිචිගතයක් එනවා. මේ ටික ටික ටික ටික කක්ක කක යන එකයි නෑ ඒකද කියන විලාප පොඩ්ඩක් අල්ලලා ඉස්සලා බලන්න. Tamanට වෙච්ච පහඩුවේ ප්‍රමාණය නේ කියන්නේ. වෙන මොනවක් කියන්නේ? ඒක තමයි. මම ඉස්ලාම ගියේ අපච්චි මැරිලා මට ක්ලාන්ති හැදෙනවා. නැගිටකොට ඔක්කොම සාදු ගොඩක් හිටියා. ඇද්දි කරලා බලනකොට ආයෙ කලන්ත හැදෙනවා. මම ආව ඇදගෙන ගියේ මිනිවල ගාව. ඇඳුවත් ඔක්කොම දාඩියෙන් දෙන්නේ ඉරිලා. ඊළඟින් දික්කටෝ මට හිතුණා ඒක තමයි ඉතින් ජීවත් කරන නිසා බැරි වුණා. පස්සේ කවුද ඇවිල්ලා කිව්වා මේ අපේ ගමේ පන්සලේ ඇවිදින තාපර කෙනෙක් ඒකට ඊට මම ඒකට නිකන් කලකිරිලා මොනම දෙයක් කරන්න බැහැ කියලා කතා කරපු කියලා. ඉතින් මම දැනට ඔබ ඉතින් බුද්ධාගමක් හිතුවේ නෑ මේකට උත්තරයක් ඒකේ තියෙන ඉතින් මම ගියා කතාව. සුමාන සුරක් විතර ගියාට පස්සේ මෙයා මේ කතාව කිව්වා. කිව්වා විලාප ගහනකොට විලාප වල තියෙන කන්ටෙන්ට් එක පොඩ්ඩක් බලන්න. කරන්නම Taman වෙච්ච පාඩු වෙන අරමුණු කරගෙන අත්ත පහල සැලකිල්ල නැහැ. ඒක ඒක බොරු තනි කර. ඒ මට වෙච්ච පාඩු ඒක තමයි බලපාන්නේ. ඒ වෙනත්නම් ওই පත්‍රයේ කියවන තියෙන හැම මරණ දැනීමකටම අඬන්න එපායි. කවදාකවත් තමයි නැහැ. අඬන්න අපිට අපේම සම්බන්ධයක් තියෙනවා. මගේම ලී. මගේම જાතිය. මගේම වර්ගය නැත්නම් පාරානේ කපුට මරලා හිට කවදාකවත් අඬන්නේ නැහැ. සම්බන්ධය තමයි. ඒක මම හරිලා බැලුවා ඇත්තටම මට වෙච්ච පාඩුව. ඒ බලනකොට අපච්චි නැති තේරෙන්නේ අඳලා තියෙනවා. තමන්ට විච්ච පාඩුව තමයි. ඉතින් ඒක ජමක් නොලැබීම නිසා සම් පිච්චක් නොලැබී සම්පි දුක්ඛම ඒ දුකේ ඉන්නේ ද්වේෂපදන මෙන්න තමයි. මේක තමයි මොකක් කළාට ඔය විභව තණ්හාව කියන දවසේ අපි ළඟ තියෙන උච්ඡේද දෘෂ්ටියක් තියෙනවා. ඒක එළියට දකින්නකොට ඉතින් අපි පේන්නේ හිතෙන් දෙන්නේ අර බොහොම ආදරේ වැඩිකම තණ්ඩනවා. ඒක තමයි ඉතින් විශ්වාසය දේශනා කරනවා. ඔබ කොච්චර ඔබට ආදරද ඒ හා සමානව තමයි අනුන්ට කරන ආදරේ හෝ තරහව දක්වන්නේ. මේකමයි හැමදේම නිරූපණය. ඒ නිසා මනසවලට ගියාම මම හුඟා කඩුවේ දැයියා වෙනවා. දැන් අවස්ථාව වෙන්නේ. ඊට පස්සේ ඒක අම්මගේ මරණය මම ගියා. ඉතින් ඊට පස්සේ මිනිහ දකින්නකොට මේක පාරකට හෝස් කාර වගේ ආවා. එන්නකොටම මම බැලුවා දැන් මේකේ පාඩුව දරා ගන්න බැරි කමද තියෙන්නේ මොකද්ද කියලා. ඒක බලනකොට අර හුස්ම ගැන ටික පහත් වෙනවා නේද? ඇලිලි ගැටි නැති වෙලා යනවා. අර ධර්මයට අපිට හිතේ වහාම ඇදිලා යන නිසා. නැත්තම් ඒකට හොඳ මං කියන සයිකොලොජිකලි හොඳම හොඳ රිලැක්සේෂන් එකක්. අඬන්න දෙන්න ඕනේ. ඒක නැත්තම් කිව්වම එහෙම ආය ඕෆිල් ගන්න වෙනවා. අඬන්න දෙන එක හොඳයි. නමුත් අපිට බලන්න වෙනවා තව පැත්තකින්. මේක යෝගාවචරයක් විදිහට බලනකොට බලනවා පැහැදිලිවම අපි ඇඬුවත් ඒ ඇත්ත ඇඬුවත් අඳාගෙන Tamanට විච පාඩුව කිච්ච තමයි. ඔබ නම් ගියා ඉතින් මට දැන් මොකද කරන්නේ? මම මේ දරුවෝ කොහොමද බලාගන්නේ? ඕක ඒක තමයි අද. අර මනුස්සයාට ඇහෙනවා නම් මේ නිසා පැටිගේ කොහොමද එන්නේ කියන එක නෙවෙයි තියෙන ලවන්ඩිට පාඩුව කියලා කිව්වා නම් ඒක ලෝභයක තමයි එන්නේ තියෙන්නේ. දැකීම නිසා ඇතිවෙච්ච ද්වේෂයක් තමයි වැඩ කරන්නේ. මොකද ඒක ලෝක සම්මත චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ අඳින්නේ ඇඳුවේ නැත්තම් හොඳ නැහැ. මේ ගොමින් හරි කට්ටිය ගෙනල්ලා තියන්නෝනේ මලගෙන අඳින්න. නැත්තම් ඊතර මිනිසුන් හොඳ නැහැ. කුලිය එහෙම කට්ටිය. කියන්නේ නේද මම දැකලා නැහැ මම අහලා තියෙනවා. කුලියට අඳින කට්ටිය මේ ගොමින් හරි ගෙන්නන්නේ. ඒ නිසා මේ වගේ තියෙන වැඩ පිළිවෙල දකින්න අපි ඉස්සල්ලාම මේ ආනාපාන වගේ එක හොඳට සතිය පිටවලා ඒ යාන්ත්‍රණය දැක ගන්න ඕනේ. දැක්කට පස්සේ අපි ඒක වේදනාවට වැටෙන හැටි සංඥාවට වැටෙන සංස්කාරට වැටෙන අර මේ මූලික ටෝච් එක පත්තු කරන්නේ නැතුව වේදනාවට අපි මුහුණ දෙන්න ගියාට අපි අහු වෙනවා. දුක එනකොට පටිච්චයන්. සැප එනකොට කාලානුසය. අදුක්කම සුඛේට අවිජ්ජාය. මේක නැති කරගන්න පොඩ්ඩක් අර සති සමාධි ධර්ම ඊට කලින් පීරි ගහලා තියාගන්න. ඒක කලින් අපි කියන්නේ මේ මුවත් කළ තියාගන්න. තියාගත්තට පස්සේ මේ ශක්ති ප්‍රමාණය හැටියට තමයි වේදනාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. නැත්තම් කරන්න බෑ. ඒක කෙලිම වේදනාවට සූදානම් වෙන්න බෑ අර කර්මස්ථාන භාවනාවකින් තොරව. ඒ නිසා මේ කර්මස්ථාන භාවනාවක තියෙන මේ ඒ වැඩපිළිවෙල මේ කාර් එකක් මේ ගොඩ ගන්න වෙච්චාම අපි අඩේට ගන්න ගලක් අඩයක් නැතුව වාංගු කරන්න බෑනේ අඩේට තමයි ගන්න කර්මස්ථාන නැතු. ඒක නෙවෙයි භාවනාව කියන්නේ. අඩයක් ඕන මොකක්ද කියලා වාංගු කරන්න අඩියට ගන්නවා. අනේ අඩිය තමයි කර්මස්ථාන. මේක නොසැලී හිස්තරෝ අල්ලලා දෙන්න ඕනේ. ඒකේ තරමර තමයි වාංගු වීම සිදෙන්නේ. වාංගු වෙන්නේ සමහරට දුක, සමහරට සංඥා මොන මොන හරි වාංගු වෙනවා. නමුත් අඩේ තමයි පිවත් එක තමයි කර්මස්ථානයේ මේක හොඳට ස්ටැබ්ලිෂ් කරගන්න. සැපේදී, දුකේදී, හරි වෙලාවේ, වැරදි වෙලා ඔක්කොම. ඊට පස්සේ ඕන තැනකට යොදවන්න පුළුවන්. ඒක කර්මස්ථාන කියන්නේ නිවන නෙවෙයි. ඒක අපි සාක්ෂාත් කරගන්න හදන දෙයක් නෙවෙයි. ඒක අපි දිනු පවණු කරන්න ඕනම අවස්ථාවක් හරිදී මේ යාළුවා ළඟ ඉන්න ඕනේ හදිස්සියක් වෙනවා. ඒ තුලින් තමයි වේදනාන දසනා විකාලි අනුපස්සන ධර්ම වල තියෙන මේ ගැඹුර සාක්ෂ්‍ය මේ තමන්ගේ තියෙන අත්දැකීමන කිච්චු කර ගන්න පුළුවන් ශක්තියක් එන්නේ. නෑ අනුසයට යන්න ඉස්සරුණත් කොහොම වුණත් තමන්ට යමක් නොලැබී ගියාම සතුට කියන්නේ ලෝභේ නෙවෙයි එන්නේ. යෝග නෙවෙයිනේ ද්වේෂයම තමයි. ඒ නිසා පටිගේ ඒ ද්වේෂයට අනුසේ වශයෙන් අන්න පටිඝානුසේ කියලා තමයි කියන්නේ. එතන තියෙන ගැටීමක්ම තමයි. ලෝභය ඇති කරන මූලික ශක්ති ප්‍රදේශය. දැන් දිලි කූරක තියෙන ගිනි දැල්වන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ. ඒක ගැටෙන්න ඕනේ ගින්නේ එන්න. ඒක ඉස්සලා ගිනි පොපදාන්න පුළුවන් ශක්තියක් ඒක තියෙනවා. ඒකේ රාගානුසය බැලුව බැලමට ගින්න නෙවෙයි. ඒ ගින්න ඉදීමේ ශක්තිය නෙවෙයි. ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් ඒකට අවශ්‍ය පදනම ආපු ගමන් කොයි වෙලාවකින් ගින්නක් එයිද කියලා කියන්න බෑ. ගිනි විදි බෙහෙත්වා. ඒ වගේ තමයි අනුසය ධර්ම බැලුව බැලීමට කෙලස් නෙවෙයි. නමුත් කෙලස් ඉපදීමේ මූලික ශක්තිය තියෙනවා. ඒ දිනදා අපේ විවිධ සංඥාවල් එනවා. ඒක සංඥාවක් හරි ඒකට ආපු ගමන් ඒක වහාම අවශ්‍ය කරන කෙලෙස් ගිනි පොපරක් නංගනවා. ඉග්නිෂන් එකක් දෙනවා. ඒ නිසා මේ මූලික වශයෙන් අනුසේ ධර්ම අනිකුත් ආගම් වල හිතුව ඒක තිබ්බට ප්‍රශ්නයක් නෑ. ඒක කිසියෙත් මනසට අල්ලන්නත් බෑ. ඒක ඇත්තටම දෙවියන්ටයි කිව්වැඩේ අපිට පුළුවන් වෙන්නේ පරිඋත් ทาน කියලා විතරයි. නිකන් මේ මුස්ලිම් ආගම sorry මේ Hindu ආගමේම කදී පරිඋත් ทาน කරපුවා නැති කරාට පස්සේ අනුශේ තිබුණාට ඒක උල්පන මෙච්චර අපිට යන්න පුළුවන් ඊට පස්සේ අපි බ්‍රහ්මන් එක සම්බන්ධ වුණාට පස්සේ මේක බ්‍රහ්මන් කියලාදී බුදුහාමුදුරුවෝ නෑ මෙහෙදිම පුළුවන්. අනුශේ ධර්මත් අල්ලත හැකි හැබැයි ඒ පරිඋත් ทาน ධර්ම දක්වා යනකම් පිරිසුදු කරගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි එනේන ලාභ මේ පාඩු සැප දුක්වලදී යම්සේ ධර්මයේ වැඩ කරන හැටි දකින්න පුළුවන්. ඒක උංගාවක් වැඩ කරනවා මේ වංචනික ස්වභාවවලින්. ඒ නිසා ඒකෙදි කවදාකවත් මම කියන හැඟීමෙන් බැලුවොත් අපි සත්‍ය දකින්නේ මම කියන හැඟීමෙන් තොරව ඒ ධර්මයේ දිහා මේ කියන්නේ ගාගන්න නැතුව අල්ලගන්න නැතුව ප්‍රමාණයෙන් තොරව බලනකොට තමයි යා කරන මේ විකාර වැඩ ඒ වගේම කෙලසන වැඩ ඒක හොඳ පැත්ත නරක පැත්ත වංචනික පැත්ත බලා ගන්න පුළුවන් වෙනවා. නිසා එතෙන් යනකම්ම පරිඋත්තාන වීතිකම කියලා පරිඋත්තාන කියලා පිළිබඳව පරීක්ෂාවක් ඇතුව තමයි යන්න ඕනේ නැත්නම් අනුසය ඉගෙන ගන්න මුලවම ඉගෙන ගත්තට අර දකින්නයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම කියන්නේ. දැන් මට කියන්න බෑ මරුන්නේ නැහැ නේද? ඒක තමයි අර රාහුල කුමාරනාසිට රතු සාංශ බුදුහමඳු කිව්වේ ආනාපාන 11 ආකාරයක් තියෙනවා. උඹ 11 ආකාරම දැක්කම අන්තිම මරණ වේලාවේ යන ආනාපානේ සතියෙන් තමයි යන්නේ. ශරීරක චිත්තක්. ශරීරක චිත්ත කියන්නේ අවසාන හිතක් යන්නේ ඒකේ. ඉතින් ඒකමත් ඇති වෙච්ච මේ අති බලනට ඒකේ තාමත්ම නිවනට කිට්ට අවස්ථාවක්. අන්න ඒකෙන් ප්‍රයෝජන ගන්න තමයි අපේ සාධනේ සමශීචී අවස්ථාව කියලා කියන්නේ මරණ වේදනාව මත නිවන් දැකලා මරණයයි නිවන් දැකීම එකට සිද්ධ වෙනවා. ඊට පොඩ්ඩක් යාර බලන එක තමයි ඔය ටිබෙටන් බුක් ඔෆ් ඩෙත් කියන එකේ තියෙන්නේ තිබ්බත මල පොතේ ඊට පස්සේ සුද්ධ අවස්ථාවක් හම් වෙන නමුත් සීයෙන් බුද්ධියෙන් හිටියොත් වහාම ඒ ආසාව ප්‍රයෝජන ගන්න පුළුවන් අසියෙන් හිටියොත් අපි ඉක්මනට දරුගබ මව්ගබක් වෙනවා ඉක්මනට ගිහිල්ලා එල්ලන තරක් වෙනවා ඊට පස්සේ ඉතින් ඒ හොයාගත්ත කේ පාර දිගේ යනවා එහෙම හොයන්නේ නැතුව මේ අවස්ථාවේදී දැන් මේකෙන් ගියා තව එකක් අල්ලලා නැහැ ඔන්න ඒක දීගනේ අතරමැද අවස්ථාවක් කියලා කියන්නේ අන්න ඒ තුල චිරව වත්‍යමා පිරිසිදු අවස්ථාවක් එයාට බාධා අවස්ථා තුනේ පළවෙනිම බාධාවෙක බුද්ධමාකාර අවස්ථාවක්. ඒ කියන්නේ අන්තිම දුකකට පස්සේ එන වටිනම මේ පිරිසිදු භාවයෙන් වැඩ ගන්න නම් දුක සිහියෙන්ම ගෙවලා තියෙනවා. දුක නැතිදී දුක නැති කරන්න මෝපින් ගන්න හරි බීලා හරි කියත ඊගාට තවස්ථාවේ අපි අවදි නැහැනේ. නිසා දුක සම්පූර්ණ ගෙවෙන්න අරින්න ඕනේ. එක තැනකදී දුව දුක නැති වෙන්නේ විශාල සපතකින්. විශාල ඉඩ පහදු කියන්නේ ඉඩ පහකට අවදි වෙලා හිටියන උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක තමයි වීරත්වය කියලා කියන්නේ. කොයි මනුස්සයෙකුට අය වෙන විශේෂණයක් නැහැ. ඔහු යන කලබල අවස්ථාවේ නොසලී ඉන්නවා. ඒක ඊගා වෙන අවස්ථාවේදී ඔක්කොමලා කලබල වෙලා වැටලා වැටලා මෙයා බොහොම දේශයට වැඩේ කරනවා. ඒ නිසා මරණ අවස්ථාව සාමාන්‍ය භාවනා නොකරන එකනට මම බය වෙන දෙයක් වෙනවා. සුභයි. ඒත් භාවනා කරන එක නා දන්නවා මේ හැම චිත්තක්ෂණයම මැරෙන නිසයි නිවන් දකින්න පුළුවන්. නැත්නම් කවදාකවත් හම්බෙන්නේ. මේ හැම වෙලාවෙම මැරි මැටි අලුත් අලුතක් වෙනවා අපි. අපි කැමති උනා නැති උනා. ඒක නොදන්න මිනිහා වයසට යනවා. ඒක දන්න මිනිහා තරුණ වෙනවා. අප්‍රමාද වෙනවා. අප්‍රමාදී කරනවා කියලා කියන්නේ හැම වෙලාවෙදීම දෙන සුද්ධ අවස්ථාව බාර ගන්න ලෑස්තිලා ඉන්න එකයි තියෙන්නේ විකිලස් මයින්ඩ් එකක්. කුංචි ළමෙක් වාගේ හදාගෙන ඉන්නවනම් ඒක හරි අවදිමත් ජීවිතයක් එහෙම නැත්නම් සජීවී ජීවිතයක් ඒ වගේම කිසිම කෙනෙකුට බරක් වෙන්නේ නැහැ. ඒක වැරද්දක් වෙනවා. තැවීමකුත් නැහැ. බලාපොරොත්තු ලෝක වැත්තේත් නැහැ. වැඩි දුර නැහැ. ඊගාම හොත විතරයි අපේක්ෂා කරන්නේ. අපේක්ෂාවකුත් නැහැ. ඒ සූදානමක් තියෙනවා. ඉතින් ඒකට මරණය කියලා කියන්නේ මාරු වීමක් විතරයි. එනම් වෙන විශාල දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම මේ මරණය පිළිබඳ අත්දැකපු දෙතුන් දෙනෙක් අත්දැකීම කියලා කියන්නේ ඒක. නියදේ තීවස 50ට පස්සේ ඒගොල්ලෝ ඒක විස්තර කරනවා. ඒ කියන්නේ පුදුම පුදුම පරි මේ මේ මොකේද මේ පෞෂත්වයේ ලොකු වෙනසක් වෙනවා කියන්නේ. මිනිසුන් බලන්න පුළුවන් දැක්ක වෙලාවදී කියන ඔය ගෝධනෙත් ඉසත බඩගෙන ඇඬුවට ඒක හරි සුන්දර අවස්ථාවක්. හැබැයි ඉතින් බයෙන් ගියොත් මුණ දී ගන්න බෑ නැත්තම් ඒතරම පුදුමාකාර අවස්ථාවක් තියෙනවා. ඒකෙන් මනුස්සයා සම්පූර්ණ කරවලකාරියා වගේ. සම්පූර්ණ සියලුම දුක් සැපයක් බාටපත් වෙනවා. ඒ අර හොඳ ලස්සන වචනයක් කියලා කියන මට ඒක වන්දනා කුමාරතුංග මුන්දාස තුමා කියලා කියනවා. උඹේ තියෙන හැකියාව තේරම විනාශ වෙලා ගිය දවස තමයි උඹට හැකියාව මතුවෙන්නේ කියලා. මොනවත්ක්ම කරගන්න බැරි දන්න ගියාට පස්සේ තමයි හැකියාව සම්පූර්ණයෙන්ම මතුවෙන්නේ. පුළුවන්කමක් තියෙන තාක්කල් අපි දුක නැති කරන්න උත්සාහ කරන්නේ. අපි මරණ මොහොතේ දන්නා දයිතින් ඉවරයි. ගියා. ගිය ගමන් එනවා පුදුම ත්‍රිල් එකක් ඉවරනේ මේ කන්දොත් කියලා. ඉවරයි. ඊට පස්සේ ආයෙ ප්‍රශ්නයක් නැහැ. අන්නේ ඒකට එන මේක වෙනකොට අර අමා වැඩි. ඒක පුංචි පුංචි වශයෙන් දෙනවා හැම දුකක් පිටවන්න කන්නක් නැති දන පල්ලම කී පල්ලම වැටෙනවා සෙල්ලම කී කියලා. කන්ද නගින ගමන් අල්ලගෙන ඇති. අපි නගින කන්ද වගේ දාලා අපව වෙනවා. ඒක පස්සේ මේ වගේ රවුමක් ඇවිදිනවලු හැමදාම ඉලිහිං වෝක් එකට. ඊට පස්සේ පරිසර වයසයි කියලා මගට ගිහිල්ලා ආපහු වෙනවලු ඒ පාන්ති කියලා. දැන් වැඩිදින්න බෑයි කියලා. <laughs> අනුත්තරයක තමයි කරන්නේ. කෙලවරට මම යනවා ගිහිල්ලා දැන් හතත් එක්ක ගිහින් සමහර කියලා ගිය පාරට ගිහින් අපකරනවා. හරියටම දෙන්න කරන්න තියෙන වද හේරම විඳලා දුකේ අන්තිමටම ගිහිල්ලා කේන්ති ගිහිල්ලා සඳෝගසා දාගන්න නැගිටලා යනවා. ආපෝ දැක්කේ එහා පැත්තට ගියා නම් අර සුප පැත්තෙන් ෂෝක් එකට ට්‍රිප් එකේ වෙකලා රවුමක් අහගෙන ඉන්න තියෙනවා. අන්තිම ගාන ඉස්සරහ කේන්ති ගිහිල්ලා ඉතින් බුදුහාමුදුරුවෝ දැකලා තමයි බාගෙට hina වෙලා ඉන්නේ වෙන මොකටද කියන්නේ මේ මේව වැඩ පිළිවෙලක් කොච්චර කිව්වත් අතෙන් ගියාට පස්සේ ඉතින් ප්‍රතිකාරය ඇති කරගන්නවා කසාදාගෙන යනවා ඇහුන්නේ ඒකම ඊට වැඩිය මේ ලේටන්ට් ෆෝම් එකනේ නෑ නෑ මේ කියන්නේ latent tendencies කියලා කියන්නේ සාමාන්‍ය ගිනි පෙට්ටියේදී ගිනි උපදවන ගතියක් ගිනි කූරක ඇති වෙන පුංචි දැල්ලත් ලැබුගින්නක් කියන තුන අරගත්තාම ලැබුගින්න කියලා කියන්නේ කිසිම කෙනෙකු පාලනයක් නෑ රජක පාණ්ඩුවකට කරන්න බෑ. නමුත් ඒක ඇති කරන්නේ ගිනි පුළුවේ. ඒක එන්නේ ගිනි කූරු හිතට. ඒ ගිනි කූරු හිතේ ඒක තියෙන්නේ ගිනි කුත් කිරි පෙට්ටියේ මේ මොනවාද කිරි වෙඩි බෙහෙත්. ඒ වගේ කෙනෙක් නැත්තම් මිනිස්සෙක් නිදාගෙන ඉන්නවා. ඒ මිනිස්සු අපරාධ කාරණා නිින්ද ගියත් අපරාධ කාරණා තමයි. එයා හොඳ කෙනෙක් නම් නිින්ද ගියත් අපරාධ තමයි. ඒකත් ඒ කවදාකවත් ඒ නිදාගෙන ඉන්නකොට ඒක පේන්නේ නැහැ ඒක සම්පූර්ණ. ඒ මිනිස්සු නිකන් දරකඩක්. නමුත් එතන මිනිහා නැගිට්ටයි කියලා හිතමු. නැගිට්ටට පස්සේ අර ත්‍යාගයේ අපරාධකාරීත්වය හෝ සමාජසෝ සේවකත්වයේ ඊට වෙඩි වෙනස් මට්ටමකට වෙනවා. නැගිට්ටට පස්සේ උනත් මිනිස්සු තාම ඉන්නේ වැඩක ඉඳලා නැහැ. ඊට පස්සේ අපරාධයක හෝ දානික ක්‍රියාවක යෙදෙනවා. ඉතින් ඒ තුන වාගේ තමයි වෙන්නේ දානික ක්‍රියාවක යෙදෙනවා අපරාධයක් කිරීම වීතික්‍රමණය. එයා අපරාධයක් කරලත් නෑ නින්දෙත් නෑ අවදි වෙලා තමගේ මූණකට හොදගෙන ඉන්න වෙලාව වගේ පරිඋත්තරන කෙලෙස්. නිකිටත් අවස්ථාව තමයි අනුසය අනුසය කියන්නේ මේ සයනය කරනවා කියන එක තමයි. නිදි කෙලෙස් නිදි කියන්නේ. ඒකේ නිදිගත්ත කියන්නේ සාමාන්‍යයෙන් ඕනම විදියට විග්‍රහ කළ බලුවට නරක දෙයක් නෙවෙයි. ඒකේ තියෙන පොටෙන්ෂල් එක විතරයි. කයිනටික් එනර්ජි පොටෙන්ෂල් එනර්ජි කියන්නේ මොකද්ද? විභව ශක්තිය, චාලක ශක්තිය විභව ශක්තියක් නේද? ඒ විභව ශක්තිය අනිත් ඕගම ඔක්කොම අගන් කිව්වා ඒක හරි සුන්දර නිකන් නියුට්‍රල් දෙයක් බය වෙන දෙයක් නෑ. බුදුසෙන් ඔන්න ඔත්තනමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආර්ය පරිශෙන්දි උන්වහන්සේ කිව්වේ පරිඋත්ථාන කියලා සල්ලන එක වැදගත් මනුස්ස වැඩක් තමයි يعني නිරාමිස සුඛේ. නමුත් උන් එහාට තියෙන අනුසය කියලා සල්ලා ඒකේ තියෙන අවේදිත සුඛේ විඳින්නයි මනුස්සයාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියලා ඒ ගමන ඒක ඒ ඒ කල්පනාව ඒ කාලේ වෙලා නෑ කාටවත්. බුදුසසුනේ මේක තමා බොසන්නසෙට විතරයි උනේ. ඒක සඳහා තමයි ආර්ය පරිශ්‍රණය කළේ. ඒකෙන් පස්සේ තමයි අර චෛත්‍යයක් හදලා ඔක්කොම කරලා තිබ්බ කොට පරදලා තිබුණේ නැහැ වගේ උන්වහන්සේ කොට පැලඳි. ඒ සුබුදු පිළිමයක් හදලා නේත්‍ර කියලා නැහැ. උන්වහන්සේ මේ ප්‍රතිබල වාසී පූජනීය තත්ත්වයකට පත් වෙන. ඒක තමයි මනුස්සත්වයේ අතර ඒ වෙනකොට චෛත්‍ය හදලා ඉවරයි. ඔව් පූජනීය නෑ. මොකද ඒක කොතපල කරන්නේ. බුදුරජාණන්සේ කොතපලන් දෙවුවා. හැබැයි මුළු චෛත්‍යමත් බාරගත්තා. සීලය සමාධිය කොහොම බාරගත්තා. හැබැයි කිව්වා මම මේ ආවේ ඔය ප්‍රඥා ටික විතරයි මගේ මේ අතිරේකේ මගේ මේ විශේෂත්වය. ඒ සාමිකව සාමාන්‍ය වෙනකොට ආගමෙන් අනික් ආගමෙන් ගොඩනගලා තිබුණ දේ. ඉතින් ඒක තමයි අපිට තියෙන දැන් මේ වගේ තැන් වලට ආවට පස්සේ පුළුවන් තරම් මේක පිළිබඳව දැන් අපේ මනෝල ධර්මපැත්තේ හෝ අධ්‍යක්ෂක පැත්තේ ඒක ස්පර්ශ කළොත් තමයි අපිට තේරෙන්නේ අකින් සාසනෙතෝ සාසනෙන් අපිට වෙන විශේෂ සේවාව. නැත්තම් කොයි ආගමෙත් ඒ ඉතුරු වැඩ ටික යනවා. ඒක අපි හිතන නරකයි ආගම් වල ඒ වගේ වෙනස්කම් කියන එක. කොයි ආගමෙත් තියෙන මිනිස්සු හොඳ පැත්තට යොමු කරන දේ තමයි. ඇත්තටම ඒ මනසේ හිතන අපිටත් වැඩි ඒගොල්ලෝ හොඳ කරනවා කියලා. මොකද ඒගොල්ලෝ අනුශීලයෙන් දන්නේ නැහැ. මේගොල්ලන්ගේ තියෙන අර වංශනික ධර්ම වැඩ ගන්න හැටි ඒගොල්ලන්ට අහු වෙන්න විදියක් නැහැ. අපිට තේරෙනවා. අපිට තේරෙනවා මේ වංශනික ධර්ම නිසා අපිට පේනවා අර පොඩි දරුවා අසුචි අත ගන්න ටික රස්නියට අත ගාට යන රත්තරන් වගේ තමයි පේන්නේ. ඒ පොඩි එකාගේ ඇති. අපි කියන උරතල් කියලා. ගන්න දෙයක් නැහැ. ඒ වගේ අපිට බෑ. අනිත් ආගමකට බනින්නයි කියක් නැහැ අපිට. මොකද අපිට තියෙන ඒක මතුපත් එකල ඉතු බල වැඩක් තියෙනවා අපිට. අපි එතන වැටුනොත් ඔතන තමයි අපිත් වැටෙන්නේ. එනිසා පුළුවන් තරම් හම්බෙච්ච අවස්ථාවේදී මේ අනුශේඛ කෙලස් පිළිබඳව දේට මොන දෙන්න නම් ඉතින් විපස්සනා තමයි අපිට කියන්නේ.